අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ගණ්ඩායි බලාපොරොත්තු වෙන්නේ සිළුම දෙනා ධර්ම ධර්ම ශ්‍රවණේ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ द्वे ධම්මා විශේෂ භාගියා සෝව චස්ස තාත් කල්යාණ මිත්‍තතා ඡාති තී අවසර ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අපිට උගන්වන පාඩමක් එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් නැත්නම් සාකච්ඡාවක් ඉස්සරහින් තියාගෙන මාතෘකා කරගෙනයි මේ ධර්ම දේශනාවලියට මාතෘකා සලසගන්නේ දෛනික වශයෙන් ඉතින් මේකට දසුත්තර සූත්‍රය කියලා තියෙනවා. ඒකේ මේ දෙකේ කාරණා ටිකයි අපි මේ විශේෂයෙන් 103 වෙනි භාවනා වැඩමුළුවට ඉදිරියෙන් තියාගත්තේ. අපි ඊයේ වෙනකොට ඒකේ පරණ කරපු කාරණා හතරකුත් මතක් කරගෙන පස්වෙනි කාරණාවක් වශයෙන් කතමේ ද්වේ ධම්මා හාන භාගියා කියන එක සාකච්ඡා කරා. යම් කිසි කෙනෙකුගේ පරිහානියට හේතු වෙන එහෙම නැත්නම් කඩාවැටීමට හේතු වෙන ඇද වැටීමකට හේතු වෙන ධර්ම දෙක මොනවද කියලා. ඒ ප්‍රශ්නේ සරුවත් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඒ රැස්ලා ඉන පිරිසෙන් අහලා සාරිපුත්තු ස්වාමීන් උත්තර දෙනවා දෝවචස්සචා දෝවචස්සතාච පාපමිත්තතාච යම් කිසි කෙනෙකුට මේ ලැබිච්ච සියලුම සම්පatti ඔක්කොම පරිහානියටපත් කරන ධර්ම දෙකක් තමයි දුර්වචස් භාවය සහ පාප මිත්‍ර ආශ්‍රය ඒක නිසා මංගල සූත්‍රය ඉස්සෙල්ලාම දේශනා කරන්නේ අසීවනාච බාලාණන් කියන වචනේ තමයි මංගල කාරණා සියල්ලකම ආරම්භයේ වශයෙන් පෙන්ලා දීලා තියෙන්නේ. මේ ප්‍රශ්නේ අහලා ඒක ඒ උත්තරේ දීලා සාරිපුත්‍ර සාංශේ ඛතමේ ද්වේ ධම්මා විශේෂ භාග්‍යා කියලා අහනවා. රහාන භාගියේ වෙනුවට කෙනෙක් සුවිශේෂී தත්වයකටපත් කරන්න දියුණු தත්වයකටපත් කරන්න උදව්පකාර කරන ධර්ම දෙක. සෝවචස්සතාච කල්යාණ මිත්‍රතාච. සුවචගතියත් කල්යාණ මිත්‍ර ආශ්‍රය. ඒ කලින් කියපු ඒ දුරචගතියයි පාප මිත්‍ර ආශ්‍රයයි එකේම දෙපැත්ත තමයි. යම් කෙනෙක් පාප මිත්‍ර ආශ්‍රයට වැටුණා නම් එය හැම වෙලාවෙම දුර්වචගතියක් පානවා දුර්වචයි කියලා කියන්නේ මේ කියන දෙයක් අහන්න කැමති නැහැ. ඉතින් ඒක හොඳටම ගුරුවරයෙකුට තේරෙනවා, දෙමව්පියන්ට තේරෙනවා, යාළුවන්ට මිත්‍රයන්ට තේරෙනවා මෙයා මේ සමාජ ධර්ම වලට හුඟකම් දෙන්නේ හිතපු කර්ම කට්ටියත් එක්ක සුවච ගතියක් නැහැ. දුරච වෙලා තියෙන්නේ මේ පාප මිත්‍ර ආශ්‍රය නිසා. ඉතින් මේ දුරච ගතියත් පාප මිත්‍ර ආශ්‍රයත් දෙකක් වශයෙන් පෙන්වනට බොහෝ විට එකීම පැති දෙකක් වගේ මේ දෙකම සිද්ධ වෙච්චහම මේ දුර්වච ගතිය ඇති වුනහම සහ පාප මිත්‍රතාවය ඇති වෙච්චාම යාට ධර්මයේ වශයෙන් වෙන්නේ අයෝනිසෝ මනසිකාරට වැටෙනවා. ඒ නිසා හම්බෙන හම්බෙන හැම තැනකදීම ඒකත් එක්ක ගැටිලා ඒකත් එක්ක රණ්ඩු සරුවල් කරලා විශාල අකුසල කර්ම රැස් කරගන්නවා. ඒකේ අනිත් පැත්ත අදාපි අරගත්ත මේ විශේෂ භාගීය ධර්ම දෙක හරියට දන්නවනම් සෝච ගතිය තියෙනවනම් කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙනවනම් එයාට අර අයෝනිසෝ මනසිකාරය වෙනුවට යෝනිසෝ මනසිකාරය පහල කරගන්න පුළුවන්. ඒ යෝනිසෝ මනසිකාරය පහල වෙච්ච දවසේ ඉඳලම ජීවිතේට නිවනේ තියෙන රසය එකතු වෙන පටන් යම් දවසක Tamanට අයෝනිසෝ මනසිකාර බහුල නම් එයා කියන්නේ මේ ආත්ම නිවන් දකින්නත් බෑ. දැන් ඒවා කරන්නත් බෑ. ඒවා නිකන් පුස් වැඩ. ආදි වශයෙන් හැමදේම අරියාදුවට ගන්නවා. යම් දවසට යම් කිසි කෙනෙකුට යෝනිසෝ මනසිකාරය පහළ වුණා නම් පුංචි හෝ වේවා භාවනා අත්දැකීමක් ලැබලා එයාට ඒ යෝනිසෝ මනසිකාරය දවසේ ඉඳලම අර කවදාකවත් නොතිබිච්ච ගැම්මක් එන්න පටන් ගන්නවා හැක්කක් කියන එක. එහෙම කියන හැකි සංඥාව කියන. නොහැකි සංඥාවෙන් පිරිච්ච කෙනාට හැකි සංඥාව පහළ වෙච්චාම ඒ කෙනා ඒ හැකි සංඥාවේ ගෝණ වැඩක් කරොත් හැකියි. නොහැකි සංඥාවෙන් කරුවොත් ඕනම වැඩක් නොහැකියාවටපත් වෙනවා. ඒ නිසා මංගල සූත්‍රයේ අසේවනාංශ බාලාණන් කියලා පටන් ගන්නා වගේම කර්ණිමිත්ත සූත්‍රයේදී කරණීයන් අත්ත කුසලේන යන්තන් තම් පදං අභිදමෙච්ච කියලා යන් තමන්ගේ අර්ථ කුසලයේ කැමති වෙන කෙනෙක් කල යුතු යමක් තියෙනවා නම් සක්කෝ හැකි සංඥාව පහල කරගන්න. හැකි සංඥාව පහල වෙච්ච මිනිසයා අලුත්ම අලුත් සතෙක්. නොහැකි සංඥාවෙන් ගත කරන කෙනාට වැඩිය. එතකොට මේ හැකි සංඥාව පහළ වෙන්න ආසන්නම කාරණාව තමයි සෝච ගතිය සහ කල්යාණ මිත්‍රතාවය. ඉතින් මේක අපි පුංචි පටු අර්ථයක ගත්තොත් භාවනාවකට සම්බන්ධ වෙච්ච පූර්ණ කාලීනව පණ භාවනාවේ යෙදී ඉන්න කෙනෙකුට මේක වැටහින්නේ කොහොමද කියලා තමන්ට මේ භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ දෙන කමටහන ඒක කොච්චර දුරට අහුම්කම් දීලා තියෙනවද? ඊට පස්සේ කමඨාන සුද්ධ කරනකොට ඒ කමඨාන සුද්ධ කිරීමට අවශ්‍ය උපදේශ වලට කොච්චර අහුම්කම් දෙනවද කියන එකෙන් හොඳටම තේරෙනවා මේ කෙනා gedirin ginapu මතිමතාන්තරත් එක්කද මේ වැඩ කරන්නේ එහෙනම් මෙහි ආවට පස්සේ සිල් අරගෙන සුදුරිදී අඳගෙන අනික් යෝගාවචරත් එක්ක ඉඳලා මේ අහපු අලුත් කමඨහනට සුවච බවක් පෙන්වනවද නැද්ද කියලා. ඉතින් මේ සුවච බව ලැබෙනවනම් ඒ කෙනාගේ සුවච බවක් තියෙනවනේ. ඒකට ආයතනයේ වශයෙන් ඔක්කොම කෙනාගේ අනුකම්පාව යාට හිමි වෙනවා. මොකද එයා ගෙදරින් ගෙනාව මත මතාන්තර පැත්තක දාලා කීකරු ගතියක් සුවච ගතියක් පෙන්වනවා. එතකොට ඒ කෙනාට උනත් තේරෙනවා කියා කිවා ආහන ගතියට වැඩ කෙරුවොත් සහයෝගයක් ලැබෙනවා. යම් හේයකින් දැන හෝ නොදැන ඒ කියන උපදේශ නොලැබී නැත්නම් උපදේශ කරු නොකර අර පරණ මතවලම ගත කරනවා නම් ඒ කිනාගේ මේ දුර්වචස් භාවය sannivedanaye බාධා කරනවා. කල්යාණ මිත්‍ර ආශ්‍රයයට කරදර කරනවා. යාට මේ ස්ථානයේ හෝ වැඩසටහනේ හෝ උපදේශික හෝ ලැබෙන්න ඕන යෝනිසු මනස්කාරයේ නොලැබී යනවා. නිසා අපි 10ක් 15ක් 20ක් 30ක් මේ වගේ වැඩ පිළිවෙලට සම්බන්ධ වුණාම කොයි කෙනාද එකෙන් වැඩගන්නේ කොයි කෙනාද නැත්තේ කියන එක ඒ කෙනාට අයිති දෙයක්ුත් නෙවෙයි ස්ථානෙට අයිති දෙයක්ුත් නෙවෙයි ඒ කෙනා යෝනිසෝමනසිකාරය පහල කරගත්තොත් දෙපැත්තම දිනනවා අයෝනිසෝමනසිකාරය පහල කරගත්තොත් කාලිනාස්ති වීමක් වෙනවා බුදුරජාණන් වහන්සේටවත් බෑ Taman වෙත එළඹෙන මුළු පිරිසටම අර්ථයේ ධර්මයේ පිණිස කටයුතු කරන්න ඒකෙන් සෑහෙන ගානකට මේ කියන අර්ථය වැටෙන්නේ නැහැ. ඒ අර්ථය වැටෙන්න සියල්ලටම වැටෙන්න පුළුවන් ධර්මයක් නෙමෙයි මේක ගැඹුරු ධර්මයක්. ඒක නිසා යම් කිසි කෙනෙකුට දෝචස්සකරණය දුරචකම අයින් කරලා සෝචස්සකරණය සෝචගතිය ඇති කරන්න ඕනේ නම් එයාගේ චේතනාව පහළ වෙන්න ඕනේ මම නවකෙක් වෙන්න ඕනේ කියලා. ආධිකම්මිකෙක් වෙන්න ඕනේ. ආධිකම්මික විපස්සකයයි කියලා තමයි ඒකට පොතේ සඳහන් කරලා තියෙන්නේ. උපමාවක් විදිහට කියනවා අවුරුදු 60ක් විතර හරි කමන්නේ යම් කිසි කෙනෙක් සාමණේරයෙක් වුණාට පස්සේ පොතේ යාට කියන්නේ ලදරු සාමණේරයයි කියලා. කියන අවුරුදු 60 පිළ පැවිදිලා තියෙන ඉස පැහිලා නිකට පැහිලා. ඒකට කියන්නේ ලදරු සාමණේරයයි කියලා. එහෙම නොවුනොත් ඇත්තටම කියනවා හැට පිටිච්ච නාකින්න අමාරුයි ලදරුවෙක් වෙන්න ඔලොමල ගතිය එහෙම හිටිනවා. ඒ නිසා අපි මෙහෙ නීතියක් දාලා තිනවා හැට පිරුණාට පස්සේ නාය පැවිදි කරන්න එපයි කියලා. කිව්වට අහන්නේ ඇත්තටම ඕන වුණත් බෑ නාකිච්චොත් එහෙමයි. ඕන වුණත් බෑ මොකද අර එක තාලයකට ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඒ රටාවටම ඇබ්බැහි වෙලා ඇට්ට ගුණා වෙලා තියෙනවා. ඒ නිසා මං කියන්නේ ඒක මේ වයසේ වැරද්දක් කියලා. උතු වයසට යන්න යන්න ඇට්ට ගුණා වෙන ගතිය වැඩියි. මෙට්ටයි වෙන ගතිය වැඩි. දුරචස්සන ගතිය වැඩි. ඉතින් ඒක නිසා ඒක එහෙම තියුණාට ඒක වෙනස් කරන්න පුළුවන් නිසායි මේ සාරිපුත්‍ර සාංශි පුත්‍රජානංශය සඳහන් කරන්නේ ඔය දුර්වචස් ගතිය දැනගෙනත් එළියට එනවා නොදැනගෙනත් එළියට එනවා. මේක ඒකාන්තයෙන්ම දයෝපගත දෙයක් නෙවෙයි වෙනස් කරන්න පුළුවන්. ආන්නේ වෙනස් කිරීම සඳහා තමන්ට නවකෙක් ආධිකම්මිකේ අත ලදරු සාමණේරෙක් කිනා වගේ ඒ දේට වෙන්න තියෙන ගතියට තව පැත්තකින් කියනවා විවෘත භාවය කියලා. මේ දෙන දේට විවෘත භාවය මේ විවෘත භාවයටම තව එකක් තියෙනවා නම් අනිච්ච සංඥාවට කැමැති ගතිය. අපි නිත්‍ය සංඥාව දිගේ ගියොත් ඒ නිත්‍ය සංඥාවේ තියෙන ඔලොමල ගතිය කොච්චරද කියනවනම් මොන ධර්මයක් කිව්වත් මොන උපදේශයක් තිබුණත් ඇහෙන්නේ අර අල්ලගත් අහන මිටියම කරේ ධානය ඉන්නේ. අපි අනිත්‍ය සංඥාවට කැමති නම් වෙන්න පුළුවන් ඒකත් කෙරුවා. නමුත් මේ දැන් තියෙන උපදේශ අනුව අපි කටයුතු කරන්න ඕනේ කියලා. ඒ අනිත්‍ය සංඥාවට අනුව කටයුතු කරනවා නම් යාට විවෘත වෙන්න වෙනවා. මේකටත් අලුත්ම ප්‍රයත්නයක් කරලා බලන්න ඕනේ. දැන් මේ දෙන උපදේශ වලටත් අලුත්ම ප්‍රයත්නයක් කරලා බලන්න ඕනේ. ඒ වාගෙම ඒ කරන භාවනා විස්තර වාර්තාගත කරනකොට නැත්නම් කමඨාන් සුද්ධ කරනකොට තමන් සම්පූර්ණ නිහතමානී ක්‍රමයකට එහෙම නැත්නම් පැමිණෙන ඕනම දෙයක් බලලා පිනිච්ච දේ වර්තාගත කරන තරම් සම්බන්ධ වෙනවා නම් විශේෂම විපස්සනා භාවනාවේදී ඒ ගුරුවරයාට පුළුවන්කමක් හම්බුනවා ඒ භාවනා යෝගාවචරය හදා. දුර්වච වෙනවා නම් ඒ වෙන දේ හරියට විස්තර කරන්න බැරි නම් සංවේදනයේ සිදු වෙන්නේ නැහැ. ඉතින් ඒකට අපරාධේ කාලේ නාස්ති වෙනවා. ඉතින් ඒකයි මම කියන්නේ බුදුරජාණන් වහන්සේටවත් බෑ සීළු කෙනාටම පරිශදේ සීළු කෙනාටම සමාන විදියට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා දෙන්න ලබන්න බෑ. ඒක ඉතින් අපි මේ වගේ බණක් අහනකොට සඳහන් කරගන්න ඕනේ. හිතර ගන්න ඕනේ ඔක්කොටම බැරි වුණා හැබැයි මම මේක කොහොමද ඇති කරගන්නේ කියලා. තම තමන්ගේ පටිතද කරගත්තොත් තම තමන් හිතර ගත්තොත් මෙතන තියෙනවා එහෙම හැදෙන්න කැමති මිනිස්සයාට විවෘත මිනිස්සයාට විනාශ වීමකට ඉඩ දෙන කෙනාට මේ බන ඇහෙනකොට මෙලෙක් ගතියක් එනවා. ඒක නැවත නැවත සලකා බලනකොට හිතේ මෙලෙක් ගතියක් එනවා. ඒක හුද්දටම වැඩි වෙනවා භාවනා කරනකොට. ඉතින් ඒ නිසා මේ මේ ආරම්භය ලබා ගන්න අයෝනිසෝමනසිකාරයට හේතු වෙන්නා වූ දෝචස්සකරණේ සහ පාප මිත්‍රතාවය පරිහානිකර ධර්මයක් බවත් යෝන්සෝමංචකාරයේ පහළවීමට හේතු වෙන්නා වූ සෝචස්සකරණයත් නැත්නම් සෝච ගතියත් කල්යාණ මිත්‍රතාවයත් විශේෂ භාගීය ධර්මයක් විදිහට කල්පනා කරලා ඒකට ගැළපෙන්න විවෘත ගතිය ආධුනික ගතිය අලුතින් යමක් පරිශීලන කරන්න කරලා බලන්න පුළුවන් ඒ සාදර ගතිය හැම මිනිස්සෙක් ගාවම සමානව තියෙනවයි කියලා ආරක්ෂා සහිතව කියන්න පුළුවන්. නමුත් තුඟ දිනෙක ඒක පිළිගන්න කැමති නැහැ. සමහරු ජාතකෙම්ම ඔලොමලයි. මොන විදිහෙන්වත් කිව්වට හදන්න බෑ. ඒ ඒ ආර්ය ගති නැරේ කියලා විනාශ වෙනවා. අන්නේ ඔලොමල ඇතුම් බහගත්ත ඔලොමල ගති තියෙන කෙනෙක් උනත් ධර්මයට නතු කිරීමේ ਸਰුවචන් වහන්සේගේ තියෙන සුවිශේෂ ගුණය තමයි පුරුෂ ධම්මසාර්ති ගුණය. නතු කළ හැකි පුද්ගලයන් නතු කිරීමේ අන්තිම ශ්‍රේෂ්ඨය බුදුරජාණන් ඒක නිසා මේ යෝනිසමංස්කාර අයෝනිසමංස්කාර කියලා කියන්නේ අපිට යම් වෙලාවක යෝනිසමංස්කාරයට හිත වැටුණා නම් ඒ වෙලාවේ ඉඳලා බුදුරජාණන් වහන්සේ අපේ චරිතයට බලපාන්න පටන් ගන්නවා. එතන ඉඳලම සරුවචන් වහන්සේ පුරුෂ ධම්මසාර්ථි ගුණය අනුව තමන් ඒ ශාක්‍ය පුත්‍රේ ශාක්‍ය දුහිතෘකාවක් වඩපත් වෙනවා. මේ බුදුරජාණන් වහන්සේට අනුගත වෙන්න ඕනේ. අනුයාත වෙන්න ඕනේ. ඉන් අපිට තියෙන සීරම දේ කැප කරන්න ඕනේ. මේක සඳහා යන්න ඕනේ කියලා ඒ ඇති වෙන ඒ দমনය වෙන ගතිය දිහා බලනකොට පේනවා සරුවචනාංශේ ජීවමානව ඉන්න වෙලාවක අපි සවැත් නුර ජීතවනාරාමයට ගියත් මේ ධර්මයේ මේ සතිය සම්පජාඤ්ඤය කොතනක ඉඳලා හරි පුහුණු කරත් සජීවී බුදුහාමුදුරුවෝ ඉන්න වගේ තේරෙන්න පටන් ගන්නවා. ඒක කිසිසේත්ම වෙනසක් නැහැ. ඒක හරියට පුංචි රාහුල කුමාරයෝ පිටත් කරානේ ඔන්න ඔබේ තාත්තා එනවා මේ මේ රාජ්‍ය උරුමකාරයා මෙයා ඔබ අද තමයි දකින්නේ ඔබ ඉපදිච්ච තමයි ගියේ අන්න ගිහිල්ලා දෑවැද්ද ඉල්ලපන් කියලා දැන් දායාද ඉල්ලපන් කියලා ඉතින් ගියාට පස්සේ රාහුල කුමාර කිලින්ම සුලකිල්ලෙන් අල්ලගත්තනේ අල්ලගෙන කිව්වනේ මහාන උඹේ හේවණල්ලත් මට සැපයි කියලා ලේ උෂ්ණනේ මේ අප්පයි පුතයි අතර සම්බන්ධනේ. ඒතර පුත්‍රජාන වහන්සේට බුදු කෙනෙක් නෙවෙයි. ඒකට නිකන් තාත්තයි පුතයි සම්බන්ධේ. ඒ ගිහිලා අල්ලන ඇල්ලිල්ලෙන් තේරෙනවා මේක මේ ගිනාපු සංසාර සම්බන්ධයක්. ඒ වාගේ තමයි මේ සතිය වැඩ කරගෙන යනකොට කමඨහන සුද්ධ වෙන්න පටන් ගත්තොත් එදාට තේරෙන පටන් අර ගන්නවා මේ සරුවච්චන් වහන්සේ ජීවමානව නැති වුණාට ධර්මී ක්‍රියාත්මකයි ඒ ඕනම වෙලාවක ඒ ක්‍රියාත්මක භාවය ලැබෙන්නේ තමන්ගේ සුවච ගතිය අනුවයි තමන්ගේ පාප මිත්‍ර ප්‍රහාණයෙන් සහ කල්යාණ මිත්‍ර ආශ්‍රය මතයි තමන්ගේ මානසිකාර්ය අයෝනිසෝ තනදලා යෝනිසෝ මනසකට හැරෙන තැනයි ඕන වෙලාවක වෙන්න පුළුවන් ඒ වෙනස ඕන වෙලාවක වෙන්න පුළුවන් ඒ සඳහා අනිච්ච සංඥාව තියාගන්න ඒ සඳහා විවෘත භාවය තියාගන්න ඒ සඳහා කැමැත්තක් ඇති කරගන්න ඒ කැමැත්ත ඇති වෙනකොටම යම් කෙනෙකුගේ මේ බුදුන් සමන්ගේ බුද්ධාලෝකයේ තමන්ට ලබා ගන්න උපදේශය ලබා ගන්න පුරුෂදම සාර්ථි ගුණේ ගන්න සාක්‍ය පුත්‍ර සාක්‍ය දුහිතෘ කියන නම තානුව ජීවත් වෙන්න විවෘත වෙන්න එහෙම නැත්නම් මේ අනිච්ච සංඥාව ගන්න ඔය හැම කෙනෙකුටම කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි මෙතෙක් කල් පොදි බැඳගෙන ආපු මනාපමනාප දෙක පැත්තක තියන්න වෙනවා. ඒකයි මේකයි දෙක එකට ගෙනියන්න බෑ. අපි මෙතෙක් කල් යම් යම් දේවල් රුචි වුණාද යම් යම් දේවල්ට අරුචි වුණාද අන්නේ රුචි අරුචි තෝරන ගතිය පොදිය පිටින්ම පැත්තක තියන්න. නැත්තම් අපිට නවකෙක් වෙන්න බෑ. අර රුචි අරුචි කන්තික තමයි අපිට මී අරකේ උඩ දාපු නාස්ලනුවක් වගේ අපිව ඇදගෙන යන්නේ. ඒක නිසා මේ Tamange රුචි අරුචි ටික අබිනිෂ්ක්‍මණය කරනවා නම් එහෙම නැත්නම් මේ මගේ මේ මෙතෙක් කියන පෞරුෂත්වය කියලා එකක් තියෙනවා. සංසාර ගති, ඇබ්බැහි, අන්න ඔය ටික පැත්තක තියන්න බැරි නම් අපි තාම ඔලොමලයි, තාම දුර්වචයි, තාම පාප මිත්‍ර ආශ්‍රයති. ඒක නිසා කවදා හෝ පුරුෂ ධම්ම සාර්ථක ගුණේ පටන් ගන්නකොට තමයි තේරෙනවා මම මෙතෙක් කල් අගේ ආඩම්බරය කරපු දේවල් පැත්තක තියලා අලුතෙන් හිතන්නේ අලුතෙන් මේ කමඨහනට හිත යොදන්න ඊට පස්සේ ඒ කමඨහන පිළිබඳ වார்த்தාව සංනිවේදනය වෙන තාලෙට මට ඕන දේවල් නෙවෙයි මම දැක්ක ඇත්ත දේ කියන්න මේන්න මේ වෙනස ඇති වෙන්න පටන් අරගත්තට පස්සේ තමයි ඒ පුද්ගලයාට මේ වචනේ යොදන්නේ හැබෑ වෙනසක් වෙන්න පටන් ඒ හැබෑ වෙනස වුණාට පස්සේ පුදුම මෙලෙක් ගතියකට පුදුමාකාර නිහතමානී ගතියකට පුදුම තාලෙට අනුන්ට ස්තුති කරන ගතියකට ගුරුවරයාට ධර්මයට සංඝයාට බුදුන්ට එන්න පටන් ගන්නවා. ඊට පස්සේ එතන ඉතිමුණාර ඕලමල ගති මේ මම ආයනය තමාන්නේ තෘෂ්ණාව ඔක්කොම ආහාරයක් ගත්තට පස්සේ බඩේ එකතු වෙන අසුචි වගේ අයින් කරනකම් අදිසි. ඉක්මනටම අයින් කරලා දානවා. අර මෘදු ගතිය එනවා. ඉතින් අන්නේ වෙනස ඇතිවීම සඳහා ධර්මයක් තියෙනවා තේරවාදයක් තියෙනවා ප්‍රති මේ ප්‍රතිපදාවක් පෙන්වපක් තියෙනවා අපි මේක අල්ලගන්නේ කවද්ද අපි මේක උකහාගන්නේ කවද්ද ඒ නිසා මේ සුවච ගතිය සහ කල්යාණ මිත්‍ර ආශ්‍රය පැත්තෙන් මේ වැඩමුළුවකට සම්බන්ධ වෙන යෝගාවචරයේ පැත්තෙන් බැලුවොත් අපිට මේ පළවෙනියෙන්ම දෙන භාවනා උපදේශ ටික සාවධානව ඇහුම්කන් දෙනවද කියන එක තමයි පළවෙනි පැත්ත මම පෙන්නන්නේ. ඇත්තටම කාටවත් ඇහෙන්නේ නැහැ. ඔක්කොමලා ගෙදර ඉඳලා ඉන්නේ මේ තමන් ගෙරෙන්න තමන් කරගෙන ආපු වැඩ පිළිලා කොළුවේ තියාගෙන ඒ භාජනයේ හිස් වෙනකන් මෙහෙන් දාන දේ දාන්න බෑ. ඒ ඒ ගෙතරින් ගේන ගතිය නැත්තම් මෙහෙට එන්නේ ඉස්සලා කරගෙන ආපු ගතිය මේ පැවිද්දන්ගේ බොහොම සැරවැණි. ගලවන්නම බෑ. ඒ නිසා පැවිද්දන්ට භාවනාව අල්ලන බොහොම අඩුයි. මොකද ඒගොල්ලෝ අර ගෙන ආපු මතෙමයි ගත කරන්නේ. ඊට පස්සේ බෞද්ධයා හැම කිනාගෙන් මල්ල අර කමටහනේ මේ කමටහනේ පිරලා තියෙන්නේ. ඉතින් මේ මිනිසුන්ට ඒක අයින් කරන්න බෑ. ඉතින් ඒ නිසා කොච්චර ඇහුවත් ඒ Tamanට ඕනේ ටික විතරයි ඇහෙන්නේ. බණේ කියන එක ඇහෙන්නේ. හැබැයි මේක කතෝලිකයට නෑ. මුස්ලිම් මනුස්සයට නෑ. ඒ මනුස්සයට කතා කළා කිව්වොත් මේකයි කරන්න ඕනේ කියලා කිරි ගහට මෝල් ගහෙන් යනවා වගේ හෙට කරනවා. ඒ නිසා අපිට මෙතෙක්කල් බෞද්ධයන් වශයෙන් අපි මේ ඇති කරගෙන ආපු ඒ අපේ ගතිසිරිත් විරිත් අබ්බැහිකන් සේරම අයට හිටිනවා. ඒ ධර්මතම අපිට සිද්ධ වෙනවා ඒක පාවා දීලා සෝචගතිය වෙනුවෙන් ඒ උපදේශ ටික අහන්න. ඒකට ඒක කාටවත් හරියන්නේ නැහැ. ඔය කාටවත් ওই මට්ටමට මෙලෙක් වෙන්න බෑ. කාටවත් ඒ විදිහට සෝච වෙන්න බෑ. අපි ළඟ කෙලෙස් වලින් මෙට්ටයි වෙලා මේක තියෙන්නේ. ඒ නිසා එකයි කරන්න තියෙන්නේ මේක බරපතල දෙයක් බව දැනගෙන මේ කියන බණේ ඇහෙන්න නම් දහසරයක් අහන්න. විශේෂරයක් අහන්න. තිස්සරයක් අහන්න. භාවනා කර කර අහන්න අහන්න අහන්න බලන්න අලුතෙන් එනවා. ඒකේ නැහිච්ච දේවල් ඇහෙන්න පටන් ගන්නවා. එතකොට තියෙනවා ඔන්න මයි ළඟ දැන් මේ එකම බණක් නැතයි කොම උපදේශ පන්තියක් Tamanට හොඳයි කියලා ප්‍රයෝජනවත් වෙන එක නැවත නැවත ඇහිමේ Tamanට හැමදාම මේකේ කරුණු ගන්න පුළුවන්. එතකොට තේරෙන්න ඕනේ එකම බණ හැබැයි මට මේ වැඩි වැඩියෙන් කරනු ලැබෙන්නේ මොකද මගේ සූච ගතිය වැඩි වෙලා මගේ ඊයේ පෙරේද කරපු භාවනාවේ මට පාදම පරිගසව දීලා තියෙනවා ඒ පදනම පාදමේ ඉඳලා බලනකොට තේරෙනවා දෙවෙනි එක තමයි මේ භාවනාවේදී Taman දකින්නේ තෝරන්නේ බේරන්නේ නැතුව එහෙම වාර්තා කරන ගතිය අපිට කවදාකවත් කරන්න බෑ අපි භාවනාවේදී අරමුණක් ආවත් මූල කර්මස්ථානය හෝ වෙන අරමුණක් එන්නකොටම කඩාපයි. එන්නකොටම ඒකට ප්‍රතික්‍රියා කරනවා. එන්නකොටම ඒකට හොඳයි නරකයි හරි වැරදි මංගලයි අමංගලයි ධාර්මිකයි අධාර්මිකයි සාධාරණයි අසාධාරණයි කියලා මේක තෝරපු ගමන් ඒ මනුෂයා කවදාකවත් ඇති දේ නෙමෙයි වාර්තා කරන්නේ. විය යුතු දේ වාර්තා කරනවා. ඉතින් ඒක තියෙන තාක් මේ තෝරන බේරන ගතිය තියෙන තාක් ඒ කෙනාට කමටහන සුද්ධ වෙන්නේ එයා බලාපොරොත්තු වෙන දේවල් වුණා බලාපොරොත්තු දේවල් නොවුණා මේක විය යුතුයි මේක නොවිය යුතුයි කියන මිස ඇතිදී ඇති හැටියට වාර්තා කිරීමේ ශක්තියක් ඇති වෙන්නේ ඒ ඇතිදී ඇති හැටියට වාර්තා කිරීමේ ශක්තිය භාෂාවේ රඳාපවතිච්ච එකක් නෙවෙයි. උගත්කමේ රඳාපවතින එකක් නෙවෙයි. වයසේ රඳාපවතින එකක් නෙවෙයි. පැවිද්දෝ පැවිද්දේ රඳා පවතින එකක් නෙවෙයි. ඥාන පිරිමික මේ රඳා පවතින එකක් නෙවෙයි. නිහතමානීකම කියන්නේ ඕන ඕකයි. දුටු දේ දුටු හැටියට කියන්න පුළුවන් ගැතට කියන්නේ ආර්ය ව්‍යවහාරය කියන්නේ. දුටු දේ දුටු වැටියට වැඩි කරන්න යන්නෙත් නෑ අඩු කරන්න යන්නෙත් නෑ අඩු කරන වැඩි කරන හැම වෙලාවකම අපි වචනය අර හතරෙන් එකකට වෙනවා බොරුවකට හෝ කේලමකට හෝ හිස් වචනකට හෝ පරිස වචනකට මෙතන ඉන්න කිසිම කෙනෙකුට අවශ්‍යතාවයක් නැහැ. එහෙම මුසාවාද කියන්නේ. කෙලස් කියන්නේ ඕන ඕකද. Taman මේ භාවනාවේදී දකින දේ තව කෙනෙකුට වාර්තාගත කරනකොට ඒක අතිශෝක්තියට දාන්න නැතුව ඒකේ අඬබඩු කඩන්න නැතුව ඇති ඇටියට හෙලි කරන්න පුළුවන් නම් ආර්යයන් වහන්සේනමක් කියයි. කරන්න බෑ. කරන්න බැරි මොකද මේ දෙක අතර මැද ෆිල්ටර් එකක් වැඩ කරනවා අපි මනාපමනාපකම් රුචි අරුචිකම් සාධාරණ සාධාරණකම් දැම්මට පස්සේ දැක්කා කියලා හිතපු දේ තමයි කියන්නේ. ඒ කමඨහන සුද්ධ කිරීම සම්බන්ධයෙන් නැත්නම් කමඨහන සුද්ධ කරන්න මෙහෙමයි කියලා විස්තර ටිකක් දීලා යෝගාචර උපදේශ දීලා භාවනා කරවලා ඊට පස්සේ යෝගාචරය ඒ දෙන කමඨහන් වார்த்தාව හරියට අහුම්කම් දීලා ඒකට පිළිතුරු දෙන වැඩපිළිවෙල ওই මහාශී භාවනා ක්‍රමයේ විතර මම කොහෙවත් දැකලා ඒක තමයි මට ගොඩක්ම ඒකේ හිත් බඳින ගතිය. ඒකෙදිත් ඒක මගේ බුද්ධලික මේ ගතියක් වෙන්න ඇති. ඒ බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේගේ තියෙන විචක්ෂණ ගතිය කොහෙවත්ම හොයන්න බෑ. කොහෙවත් හොයන්න බෑ. හරියට කියනකොට ඒ ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන විදිහට කිව්වනම් ඒ මොනවත් නැහැ මේ මෝල් කිල් ගහට මෝල් ගහින් යනවා වගේ වෙච්ච දේ කියනවා. ඒ විතරක් නෙමෙයි Tamandම තේරෙනවා. Tamandම තේරෙනවා මේ හරියටම ඇතිතේ ඇති හැටියට වාර්තා කරනකොට මෙතන පිටිපස්සේ තියෙන රාගෙද නැත්නම් මාන්නේද නැත්නම් දිට්ඨියක් මම ආයනේද කියන එක අල්ලන්න එච්චරම භාෂා දැනුමක් ඕනේ නැහැ. මේ ත්‍රිපිටක දැනුමක් ඕනෙත් නැහැ. අපිට මේ හෙලි කරගන්න බැරි ගතිය අපි ගත්තොත් දුර්වච ගතියක් කියලා අපි ළඟ තියෙනවා. මේ දුර්වච ගතිය තියෙන තාක්කල් මට කියන්න ඕන දෙයක් කියෙන්නේ නැහැ. හැමදාම භවනා කරන පශ්චාත්තාවක. කවදාකවත් අවශ්‍ය දෙයක් කියෙන්නේ නැහැ. ආහන්න එක තියේදී එක එක හැටි එහෙම තමයි. මම සූච වෙන්න ඕනේ කියලා නැවත නැවතත් මූල කර්මස්ථානයේ අසලා නැවත නැවතත් කමඨාන් සුද්ධ කිරීම පිළිබඳ වார்த்தාව කියවලා ඒ ඉදිරිපත් කිරීම කරන්න පටන් අරගත්තොත් කමඨාන් සුද්ධ කරන වෙලාව කරන වෙලාවදී හරියට වාතාව දෙන්න පටන් ගත්තොත් Tamanටම තේරෙන පටන් අර ගන්නවා මිතෙන්ට එන්න කියන්නේ කමඨාන කමඨහන් බණ කියලා කම මේ තියෙන කම හැටියට ඒ කමඨහන් බණක් සාමේ කමඨහන් උපදෙස් දීමේ වார்த்தාව හරියට කනකට අරගෙන හරියට මේක ඉදිරිපත් කරන්න මේ ලංකා මීතිකල කම හැටි කරන රිට්‍රීට් 10ක්වත් කරන්න එතකොට තමයි ඩිංගිත්තක් තේරෙන පටන් අරගන්නේ මෙන්න මේකයි මේකේ කෙරෙන්නේ කියලා. ඒ සමහරු නම් ඉන්නවා හුඟක් තක්සයි එක දෙක කියනකොට තේරෙනවා. එහෙම නැත්තම් කොච්චර කිව්වත් ඒකේ පුද්ගලික දෝෂයක් නෙවෙයි. මෙතන තියෙන මේ පෞද්ගලික ලක්ෂණ සහ පොදු ලක්ෂණ අතර තියෙන පටලවන ගතිය යෝගාවචරය ඒක හරහා ගෙනිනවා කියන එක ගැරන්ඩියක් හිල්පොල් කට්ටකින් ඇදලා ගන්නවා වගේ. එහාටතර ගන්නකොට ගැරන්ටි හැම ගහිලා තමයි එහාට එන්නේ. ඒ නිසා අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මිත්‍යක් කියපු දේවල් වැටෙන්න පුළුවන් සම්මතියට දාලා ගත්තොත් ආස්වාසයක් ප්‍රස්වාසයක් ඉස්සරහින් යන භාවනා කරන කෙනෙක් කියෝ මං කියන්නේ එච්චරමයි තියෙන අරමුණ කියනවා නිදර්ශනයක් වශයෙන් අරගෙන ආස්වාසයක් ආස්වාසය කරන වෙලාවේදී අත්දකින්ද අත් විඳින්න ඒක මනසට ආපాతගත වෙන්න ඕන. මුලිච්ච වෙන්න ඕන. මුලිච්චුනේ නැත්තම් ඒකේ අලගිය මුලගේ විතර අපිට කරන්න බෑ. නමුත් අපි සම්පූර්ණ සතිය පැහැදීගෙන සිල් දෙදී ඇඳගෙන අරන්නේ ගත වෙලා රුක්ක මූලගත වෙලා වෙලාවක් අරගෙන වාඩි වෙලා අනේ දැන් මගේ හිත ආනාපානට යේවා කියලා කිය ඉදිරිපත් කරාට සංසාරේ කවදාකවත් කරපු නැති වැඩක් මේ කරන්නේ. ඉතින් මේ වෙලාවේ ඇහැ කැමති රූප බලන්න. කන කැමති ශබ්ද අහන්න. නාසය කැමති ගන්ධ රස බලන්න, ගන්ධ සුවඳ බලන්න, දිව කැමති රස බලන්න, කය කැමති ඔය ආනපානේ පැත්තක දාලා වෙන මොනවාරි බලන්න. හිත කැමති වෙන දෙයක් ගැන හිත හිතින්ද. ඉතින් ඒක නිසා ආනාපානය මුලිච්ච වෙයිද නැද්ද කියන එක අපේ ලෑස්තිය තිබුණ පළියට වෙන්නේ නැහැ. ඒ නිසා අපි ලක්ෂ වාරයක් උත්සාහ කරන්න ඕනේ සරුවචනාංශිකේ උපමාව හැටියට බලනවා නම් එල්ලෙට වීතලයක් විදින්න උත්සාහ කරන දුනුආයෙක් හෝ දුනුආය අන්තිවාසිකයක උපදේශනෝ කටයුතු කරන කෙනෙක් වගේ. ඉතින් එල්ලේ තියෙනවා දුන්න දැකලත් නැහැ මෙතෙක් කල ඊතලේ දැකලත් නැහැ. දැන් දුන්න ඊතලේ අමුණ ගන්න ඕනේ. දුනදී අමුණ ගන්න ඕනේ. අමුණගෙන එල්ලේ ගන්න ඕනේ. එල්ලේ අරගෙන ජවයත් ගන්න ඕනේ. ඊට පස්සේ විදින්න ඕනේ. අර ටාගට් එක දිහාට ඒ එල්ලේ තියෙන ලෑල්ල පැත්තටවත් ගියොත් ලොකු දෙයක්. කරලා කරලා කරලා කරලා තමයි හරියට එල්ලේ අරගෙන උන කවදා හරි මේ ලෑල්ලේ වදින්න ඊතලයේ ගිහිල්ලා ඒ එල්ලේ වදිනවා කියන එක බොහොම කලාතුරකින් වෙන්නේ. කාටවත් පළවෙනි සැරේ වෙන්නේ නැහැ. උනොත් අහම්බයක්. එල්ලේට වෙඩි තියන්න ගත්තත් පීයකින් හරියට එල්ලේට ගහන්න ගත්තත් දුන්නකින් විඳින්න ගත්තත් මොන ශාස්ත්‍රය කරන්න ගියත් ආන්නේ මුල් ටික කරනකොට ගුරුවරයාත් දැනගන්න ඕනේ ගෝලයාත් දැනගන්න ඕනේ ඉතාමත් කරුණාවකේ මයිකේ පටන් ගන්න ඕනේ මේව කර කර ඉන්නකොට තමයි වෙලාවක ආනාපානට මගේ හිත ගියා නැත්නම් මගේ ආස්වාසයට හිත ගියා කියලා වැටහෙන්නේ වැරදි රාශියක් හරහා එතකොට ඉතින් හදිසි ප්‍රතිඵල බලාපොරොත්තු වෙන කට්ටිය නිවනේ මෙපිට දේවල් බලාපොරොත්තු වෙන කට්ටිය දමල ගහලා යනවා යන්නේ ඒකට භාවනාවත් එපා වෙනවා. මොකද ඒකේ තරම් අමාරුයි දුවන අස්සෙකුට අලු පොල් ගෙඩියක් තියෙනවා වගේ. නැත්නම් ඉදිකට්ටක් කෙලින් කරලා ඒකට අබහුරක් වක් කරන්න බලන්න එක බෑටයක්වත් ඉදිකට්ට උඩ කෙලින් වෙයිද හිටියද බලන්න. ඉන්නේ උපමාව තමයි පුදුජානන්සේ දෙන්නේ මේ Tamanට ඕනේ අරමුණට හිත යන එක. මොකද මේ අරමුණ උදාසීන අරමුණක්. මේ අරමුණ රුචිය ලවන, තණ්හාය ලවන, මානය ලවන, දිත්‍ය ලවන අරමුණක් නෙවෙයි. ඉතින් ඒකට දෙන්නේ යන්නේ නැහැ. ඉතින් අපි ඒක මගේ දෝෂයක් කියලා ගත්තට අන්නේ මගේ දෝෂයක් ගන්න එක තමයි දුර්වච ගතිය කියලා කියන්නේ. මේක ස්වභාවයේ භාවනා කරන හැම කෙනාට මේක අමාරු. මේක ආපදාගත වෙන්නේ නැති එක. ඒ නිසා මම නැවත නැවතත් කරන්න මට ප්‍රශ්නයක් නැහැ කරගෙන කරගෙන යනකොට අපි හිතමු දවසක පොට්ට chance එකට වගේ ආස්වාස වේලාවේදී ආස්වාසෙට කියලා මෙනෙහි කරගන්න පුළුවන් වුණා. ප්‍රස්වාස වේලාවේදී ප්‍රස්වාස කියලා මෙනෙහි කරගන්න පුළුවන් වුණා නම් එතකොට මේ යෝගාවචරය මේ අහම්බෙන් හෝ වෙච්ච මේ ආපాతගත වීම අගේ කරන්න එපායි. ඊ අගේ කරන්නේ කොහොමද? දැක දැක දැන දැන සතියෙන් ආස්වාස කරනකොට මුලිච්ච වෙලා ආස්වාස කරන කොහොමද ඒක වැටහෙන්නේ? මෙතෙක් කලොත් අපි ආස්වාස් ප්‍රසවාස කරලා තියෙනවා. අසතියේ. දැන් සතියෙන් යුක්තව ඒකටම හිත විහිදුර කොට කොහොමද වැටහෙන්නේ? ආසතියෙන් තුර ප්‍රසවාස කරනකොට අපි නැත්නම් සාමාන්‍ය භාවනාවේ මානසික වචනෙන් කියනවා මෙනෙහි කරනකොට කොහොමද ආස්වාසිය වැටෙන්නේ ප්‍රසවාසය ප්‍රසවාසය මෙනෙහි කරනකොට කොහොමද වැටෙන්නේ කියලා ඒ වැටෙන කාරණාව කිසිම ලාභය සත්කාරය සම්මානය සිලෝකයක් මොකක්වත්ම දෙන්නේ ඒකෙන් පේන්නේ සුවචද කියන එක විතරයි සුවච භාවයේ තියෙන්නේ ඒක රසවත් නිසාවත් මිහිරි නිසාවත් సౌందර්ය නිසාවත් ලාභ සත්කාර සම්මාන සිලෝ දෙන්න නිසා නෙවෙයි. මෙතනයි ගැටේ ලියන්නේ නිසා ආපాతගත වෙච්ච වෙලාවේ ඒක හොඳට දැක ගන්න. නැවත සැරයක් එනකොට ආයෙත් සැරයක් අලුතෙන් බලන්න. ආස්වාසේ බලපු කෙනා ආස්වාසයට මුණ දාගත්ත එක්කනා ඊගාව ආස්වාසේ එනකොටත් අලුතෙන් බබෙක් හම්බෙලා දැන් ඒ බබා හුස්ම ගන්නවා වගේ ඒ හුස්ම දිහා බලන්න. නැවතත් බලන්න. මෙන්න මේ බල බල බල බල යනකොට තමන්න මේ ආස්වාසේ තියෙන ගති ලකුණු හැඩතල වෙනද නොදැක්ක පුංචි පුංචි කොටස් පේන්න පටන් ගන්නවා. තාම ඩිංගිතයි වෙන්නේ. ඉන් කිසිම ලාභ සත්කාරයක් හම්බෙන්නේ නැමේ මේක තමයි සුවචකම කියලා කියන්නේ. එතකොට තියෙනවා මේ ලකුණු සහ ප්‍රස්වාසයේ ලකුණු අතර වෙනසක් හොඳට විසදව බැලුවොත් පේනවා. ආස්වාස කරන සීතල හුඟක් වදින හුඟක් වදින ප්‍රස්වාස කරන උණුසුම් හුඟක් වෙන්න ඉඩ තියෙනවා. ආස්වාසේ කෙටි නම් ප්‍රස්වාසයේ දීර්ඝ වෙන්න පුළුවන්. ප්‍රස්වාසයේ කෙටි වෙලා ආස්වාසේ දීර්ඝ වෙලා ප්‍රස්වාසයේ කෙටි වෙන්න පුළුවන්. නාසිකාග්‍රේද වදින්නේ උඩුතොලේද කියලා බලන්න පුළුවන්. මෙන්න මේ ලකුණු ටික දකින්නවා කියලා කියන්නේ වැඩ තුනක් හරි මොකද්ද එයා දන්නවා පුළුවන් වෙච්ච වෙලාව බලන්න තියෙන මේක තමයි. දැන් ඒක පේනවා. මෙන්න පේන එකේ ලකුණු මෙන්න මගේ සුවච භාවය කියලා ඒ තොරතුක ඉදිරිපත් කරනකොට වැඩි වැඩියෙන් භාවනා කරන්න කරන්න ආස්වාස ප්‍රස්වාසයේ අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන අලගිය මුලගිය තේරම ඉන්න පටන් ගන්නවා. මේ විස්තර වැඩි වෙන්න වෙන්න ආස්වාස ප්‍රස්වාසයේ අලගිය මුලගිය අංග ප්‍රත්‍යංග වැඩි වෙන්න වැඩි වෙන්න බාහිර සද්දවලට හිත යන්නේ නැති ගතිය වැඩි වෙනවා. හිතවිලට හිත යන්නේ නැති ගතිය වැඩි වෙනවා. වේදනාවට හිත යන්නේ නැති ගතිය වැඩි වෙනවා. ඒක බුරුමේ ස්වාමීන් වහන්සේ කියන්නේ Taman ඉස්සරහින් තියාගත්ත අරමුණ අපි මෙතින් ගත්ත ආනාපාන ඒකට එබිල බලන තාකල් ලං වෙලා බලන තාකල් උච්ඡන්නව බලන තාකල් අරමුණත් හිතත් අතරේ පරතරය අඩු වෙනකොට කෙලෙස් රිංග ගන්න තියෙන ඉඩ අඩුයි. සද්ද අතරමැදට එන්න තියෙන ඉඩ අඩුයි. වේදනාව එන්න තියෙන ඉඩ අඩුයි. හිතවිලි එන්න තියෙන අඩුයි නිසා ඉඩක් පරතරයක් නොතබා මුලිච්ච වෙච්ච වෙලාවේ මොන්දටෝම අරමුණට පක්ඛන්දනය කියලා වචනයක් පාවිච්චි කරනවා වතුරකට පණින්නා වගේ. নিমগ্ন වෙන්නසේ කිමි දෙන්නාසේ අරමුණට සමීප වෙන්න වෙන්න කෙලස් ප්‍රතිස්ථාපන වෙනවා. සද්ද බාධා හිතවිලි කිය ඔක්කොම අයින් වෙනවා අරමුණට ලඟ වෙන්න ලඟ වෙනවා. ඉතින් මේ යෝගාවචරය මේක එක්කෙනෙක් වශයෙන් අත්විඳට මේක න්‍යාය ධර්මයක් මෙතන තියෙන්නේ. චිත්ත නියාමයක් තියෙන්නේ. යම් අරමුණකට කලින් සලසුම් කරගත්ත මධ්‍යස්ථ අරමුණකට උල්ලුවන්තරම් කීකරුව සුවචෝ ලං වෙන්න වෙන්න ඒකට එන තියෙන බාධා අයින් වෙනවා. අපි බාධා ගැන චර්චුරු ගග අනේ මට භාවනා කරන්න බෑ අරමුණට යා ගන්න බෑ මේ බාධා නිසානේ කියනවනේ. ඒ කියන්නේ සුවච නෑ. ඒ කියන්නේ දුර්වචයි. මේ හම්බ වෙච්ච වෙලාවේ අරමුණට බුලන්තර ලඟ වෙන්න. අරමුණේ පුළුවන් තරම් ස්වභාව ලක්ෂණ සටහන් ආකාර හොඳට බලන්න. ඒකල ඊ අරමුණ ඊගාව අරමුණ විනාශ වෙන හැටි බලන්න. ආස්වාසේ ප්‍රස්වාසේ විනාශ වෙන හැටි බලන්න. වම තිනකොට දැනෙන දේ දකුණේ විනාශ වෙන හැටි බලන්න. ඉඳගෙන ඉන්නකොට දැනෙන දේ ඇවිදින සක්මනේදී විනාශ වෙන හැටි බලන්න. විනාශ වෙන දේට විවෘතව මෙහෙම කරනවා නම් එක්කෙනෙකුට මේ එක පැයක් වාඩි වුණාට පස්සේ ගම්මක තොරතුරු හම්බ වෙනවා. මේක නම් බලන්න ඕනේ. නමුත් මම ඒකට මේ කතාව ගොතාගෙන ආවේ. අපි හිතමු යම් කිසි කෙනෙක් සුවච උණයි කියලා. අපි හිතමු යම් කිසි කෙනෙක් හොඳටම කමටහනක් අහගත්තා, වාර්තා කරන හැටි දැනගෙන මේ ආස්වාදය හොඳටම ලඟ වෙලා බලන් ඉගෙන ගත්තා කියලා. හොඳට යෝන්සෝමනස් කාර්ය දාලා බලනකොට පුදුමාකාර දෙයක් වෙන්න පටන් ගන්නවා. යම් දවසක ආස්වාස ප්‍රස්වාස ආස්වාසි කියලා තරගන්නකෝ ඒකේ දැකිය යුතු ආකාර ටික තේරම දැක්කනම් පුදුම විපරීත ආශයකටපත් වෙන්න පටන් ගන්නවා. සර්වචනංශය සඳහන් කරනවා මේ ආස්වාසය කියන එකට 11 ආකාරයක් තියෙනවා. ඒක අතීත වර්තමාන අනාගත වශයෙන් පේන ස්වභාව තුනක් තියෙනවා. ගොරෝසුට පේන වෙලාවක් තියෙනවා, සියුම්ම පේන වෙලාවක් තියෙනවා. මනාපව රුචිය පේන වෙලාවක් තියෙනවා, නද්දකින් නොපතන් කියලා එපාව පේන වෙලාවකුත් තියෙනවා. ඇතුලේ තියෙන වෙලාවකුත් පේනවා, පිට තියෙන වෙලාවකුත් තියෙනවා. මුදුවට ලං වෙලා පේන වෙලාවකුත් තියෙනවා ඈත් වෙලා වෙලාවකුත් තියෙනවා. ඉතින් මේ 11 ආකාරයෙන් අරක වේවා මේක වේවා කියලා දුර්වච වුණොත් අයෝනිසමනසකාරය යෙදුවොත් එයාට කවදාකවත් ආකාර සියල්ල දැක් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් හැමදාම භාවනාව අඩලයි. මේකේ තියෙන හැම ආකාරයටම විරුද්ධ වෙනවයි කියන්නේ හැම ආකාරයකටම අනිත්‍ය සංඥාට ඉඩ දෙනවයි කියලා කියන්නේ එක දවසක් කමටහන් සුද්ධ කළ වෙන එකක් නෙවෙයි. එක බණක් අහලා වෙන එකක් නෙවෙයි. බොහෝ වාර ගණන් කරනකොට මේ ආනාපාන බලනකොට ඕන බින්ද ස්වරූප ආකාරයක් වළංගු ආකාරය. අතීත වශයෙන් ආනාපාන පිනුම තිබිලා ගිය ආනාපාන පිනුම දැන් පේන්නේ. අනාගත වශයෙන් පිනුම එන්න තියෙන එක පේනවා දැන් පේන්නේ. ඒකට මේ දැන් තියෙනවා දැන් පේනවා. ගොරෝසු වෙනවා සිංහල මේ ඔක්කොම ආකාර බලන ඉන්නකොට හරි ලස්සන වෙනසක් වෙනවා ඒ ආකාර ඔක්කොම ටික දකින්න දකින්න ඔක්කොම එක සැරේ දකින්නව නෙවෙයි ටික ටික ටික ටික මේකට අපි පරිචයක් ඇති කරගන්නවා පුරුද්දක් ඇති කරනවා තල තුන වෙනකොට අර ආස්වාස් ප්‍රස්වාස දෙක අතර තියෙන වෙනස හිමීට නොදෙනී යන්න පටන් ගන්නවා මේක යෝගාචරය මත් කරන සුළුයි යෝගාචර කමඨාන සුද්ධ කරනකොට හොඳටම තේරෙනවා මෙයා එක එකක් අරමුණක් වෙන් වෙන් වශයෙන් ඇති වෙන්න හදාරලාද හැදෑරුවා නම් ඒ කිනාට ඊගාව පාඩම හම්බ වෙනවා අරමුණක තියෙන මේ පෞද්ගලික ලක්ෂණ අත්‍යන්ත ලක්ෂණ එහෙම නැත්නම් පච්චත්ත ලක්ෂණ කියන එක පිරිච්ච ගමන් උඩ කුඹුරේ වතුර පෙරනකොට පල්ලෙහා කුඹුරට වැක්කෙනා වගේ දෙකේ සමාන ලක්ෂණ පේන්න පටන් ගන්නවා ඒ නිසා පෞද්ගලික ලක්ෂණ පිළිබඳ හොඳ සුවච ගතියක් හොඳට වාර්තා කිරීමේ හැකියාව ඇති වෙච්ච ගමන් ටික වේලාවක් යනකොට අරමුණත් එක්ක පිට යන්නේ නැති ගතියක් එනවා. පිට එන ගැහුවත් නොදැන්න ගතියකුත් එනවා. අරමුණට নিমগ্ন වෙන ගතියක් තියෙනවනේ මේ මෙච්චර වෙලා වෙන් වෙන් වශයෙන් වැටෙච්ච ආස්වාස ප්‍රසවාසය දෙක සම වෙන්න පටන් ගන්නවා. ඒක හරියට මේ හාලුයි වතුරයි මුට්ටියකට දාලා තම්බනකොට මේ හාල් මේ වතුර කියන්න පුළුවන් ටික වෙලා ගැමේ කැඳ ගෑවෙනවනේ. කැඳ ගෑවුනට පස්සේ හාල් පෙන්නන්නත් බෑ වතුර පෙන්නන්නත් බෑ බොරේනේ තියෙන්නේ. ආන්නේ වගේ මේ දෙක එකට ඇවිල්ලා හැඳි ගෑවෙන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී තමයි හරියට අල්ලන්න පුළුවන් වෙන්නේ යෝගාවචරයා මේ භාවනා කරනකොට කොච්චරක් දකින්න දේ කියන්න පුළුවන් ගතියක් තියනවාද කියලා. ඉතල හොඳට වෙන් කළා කියන්න පුළුවන් තිබුණ ගතිය භාවනා දියුණු වෙන්න දියුණු වෙන්න වෙන්කොට කියන්න පුළුවන් ගතිය හැඳි ගෑවිලා දෙක අතර සමාන බොරයක් බවට ගොජයක් බවට පත් වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මෙතනදී දැන්තර පියවර රාශියක් එළියට ඇවිල්ලා මෙන්න මෙතන හිත තියන්න ඕන කියලා දන්නෝ. හිත නොහිඩියත් ඒකටම යොදවලා ඉන්නවා. ඉන්නකොට ඔන්න ආස්වාද ප්‍රසවාසයේ මුලිච්ච වෙනවා. ඒතර පුළුවන් තරම් ඒකේ ගති ලකුණු, ඡඩතල ආකාර බලනවා. ලං වෙන්න ලං වෙන්න තේනවා මේ දෙන්න ආයතරයක් ඔන්නේ නොදැනී යන ගතියට එනකොට අරමුණු නැත්නම් මේ ආශ්‍රවසාසෙ සියුම් වෙන්නාසේ ඒක නිකන් බත්තට බොඳ වෙලා යන්නාසේ බත හැඳි ගෑවිලා මෙලාවට එන්න වගේ කැඩි කැඩි යන්න පටන් ගන්නවා යෝගාවචරය මෙතනදී දුර්වචෛනං භාවනා කරනවා කියලා හුස්ම ගන්න බැරිුණා කියලා හයියෙන් හුස්ම ගන්න හදනවා ආයාස කරනවා එහෙම නැත්නම් මේ දෙක මොහොදු වෙනකොට හිත නින්දට වැටෙනවා එහෙම නැත්නම් සලුවක සාදාලා නැගිටලා යනවා. මේ හැම එකක්ම කෙලෙස්. මෙතනදී මේ යෝගාවචර සුවච වෙනවයි කියලා කියන්නේ කිවා ඇහුව ගතියට එනවයි කියලා කියන්නේ ඒ යෝගාවචරය මේ වෙන සංසිද්ධිය අනුන්ගේ දෙයක් වාගේ මේ හොඳ ලස්සනට ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් අතීත අනාගත වශයෙන් ගොරෝසු සිං වශයෙන් බලබලා හිට දේවල් දැන් ඔක්කොම එකතු වෙලා එනවා ඒ වුණත් මම මැරිලා නැහැ ආශ්වාස ප්‍රශ්වාසී තියෙනවා. මට ක්ලාන්ත වෙලා නැහැ. මම වෙන අරමුණට ගිහිල්ලා නැහැ. මට නිදිමත වෙලා නැහැ. මොකද මම දන්නවා වෙනදී. කියලා මේ ආනාපානේ හරහාම අර ආශ්වාස ප්‍රශ්වාසයේ අලගේ මොළගේ හොය හිටපු එකන තේරුම් ගන්න මේ ආනාපානේ හරහා දෙක සම වෙලා පේන වෙලාවේදී Tamanට ඒක මම මැරිච්ච නැති බවට නිින්ද ගියේ නැති බවට කලන්ත වෙච්ච නැති ගතියට නැත්තම් සතිය කැඩිච්ච නැති බවට මේ ආනාපානේ විපරිණාමය හොඳට දෙකක් වෙන් කර කර තිබුණදී සමව පෙන්නකොට ඇති වෙන මේ විපරිණාමය හරහා සතිය කැඩිලා නෑ කියලා තේරුම් ගන්න මනුස්සයන් නම් කියත හැකි මේ ජීවිතේම නිවන් දකින જાති මිනිස්සෙක්. මං කවදාකවත් දැකලා නැහැ කෙනෙක්. ඒ අරමුණේ ස්වභාව වෙනස් වෙනකොට සැක කරනවාමයි. හිතනවා සතිය කැඩිලා මට දැන් මේ පෙන්නපු අරමුණ දැන් නැහෙනි දැන් මම මොකද කරන්න ඕනේ කියලා එතන ඒ කාරණාව පිරිසිදු කරලා කමඨාන සුද්ධ කරලා දෙන්න තරම් අවස්ථාවක් ලැබෙන්නේ මොකද යෝගාවචරය බේන බේන වෙලාවේ ආස්වාද ප්‍රසවාසී පෞද්ගලික ලක්ෂණ කියන්නේ ඒ පෞද්ගලික ලක්ෂණ දිගට බලාන ඉන්නකොට වෙනස කියන්නේ ඒ වෙනස අනිගාන ආස්වාද ප්‍රසවාස දෙක සම තත්ත්වයටපත් වෙනවද මේ බලලා මේවා කියන්න කියන එක නෙවෙයි මම මේ කියන්නේ. අන්නේ විස්තර කියන්නේ නැතුව අනේ මට භාවනා එපා වුණා. මට නිින්ද වැටෙනවා කියලා කිව්වට ඒ ඉතිහාසයට සාපේක්ෂව මිස මේ වෙන සංසිද්ධිය අර්ථකථනයක් දෙන්න බෑ. ඒ නිසා යෝගාවචරය කියන්න දන්නේ නැත්නම් මෙතෙන් දෙනකන් ඉතිහාසෙ. මෙතෙන් දෙනකන් සති ධාරාව තිබුණාද නැද්ද කියන එක එහෙම නැත්නම් මේක වෙනකොට තමයි තියෙන්නේ බයද්ද, චකිතයද්ද, සන්තෝෂයද්ද ඉදිරියට යන්න පුළුවන් ගතියද්ද කියන එක වාර්තා කරන්න බැරි නම් අහලා උත්තර දෙන එක නම් ප්‍රශ්නට අහු වෙනවා. දේශින් උත්තර දෙන්නේ අර ප්‍රශ්න පිරිසුදු කරගන්නත් එක්. නමුත් ඒ විදිහට අරමුණක් දිහා හරියට බලලා අරමුණේ තියෙන දේ හරියට වාර්තා කරන්න පුළුවන් පිරිස ඇඟිලි ගණන් පුළුවන් තරම් පිරිසක් මිනිස්යන් අතරේ. ඒ තරම්ම සම්පප්පලාප අපි කතා කරන්නේ. කවදාවත් දකින්න දේ දකින්න විදිහට කියන්න අපි දන්නේ නැහැ. අනිවාර්යයෙන් මේක අතිශෝක්තියට දානවා. එහෙම නැත්නම් අව탁සේරු කරනවා. මේ ගතිය නිසා අපිට ඇති දේ ඇති හැටි කීම දැනට කට ඇද වෙලා තියෙනවා. බලන්න යම් කිසි කෙනෙකුට දකින්න දේ දකින්න හැටියට කියන්න බුදුහාමුදුරුවෝ උගන්වන මේ පාඩමේදී ඇති දේ ඇති හැටියට දිගට තියෙන නිසා නෙමෙයි බුදුහාමරෙම කියන්නේ. ඇති දේ දිහා බලන්නේනකොට ඒක වෙනස් වෙනවා පේනවා. ඔබට ඒ පාර දිගේ යන්න නම් පේන පේන හැටිය විරුද්ධ වෙන්න එපා. අතුරුකම් කරන්න ඔබේ වාර්තා කරපන්. කිසි කෙනෙකුට හිතන්න බෑනේ මේක භාවනාවේ දියුණුවක් කියලා. කිසි කෙනෙකුට හිතන්න බෑනේ මෙච්චර විපරිණාම වෙද්දී හිත හතිය කැඩෙන්නේ නැතුව තියෙයි කියලා. කිසි කෙනෙකුට හිතන්න බෑනේ මේකයි මේ බුදුහාමරෝ මේ භාවනා කමඨාන් සුද්ධ කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා. අපි හිතාන ඉන්නේ භාවනා කියලා වෙන මොකක්ද කියලා. ඒ නිසා මේ පෞද්ගලික ලක්ෂණ බල බලා ඉන්නකොට එහි සාර්ථකත්වයේ වැඩි වෙන්න වැඩි වෙන්න පොදු ලක්ෂණ වැඩි වෙන්න පටන් ගන්නවා පෞද්ගලික ලක්ෂණ නැති වෙන්න පටන් ගන්නවා හාල් වතුර දෙක නැති වෙලා කැඳ එනවා රත් කරන්න රත් කරන්න මෙන්න මේ හරහා දැක්කේ නැති කෙනෙක් හිතාවි මේ හාලු වතුරයි තිබුණේක දැන් කැඳ තියෙන්නේ ඉන්ද්‍රජාලයක් කරලායි කියලා. මැජික් එකක් කරලායි කියලා. මැජික් එකක් නෑ. ඉන්ද්‍ර දාන එක විතරයි කරන්නේ. ඒක පියවරෙන් පියවර පියවරෙන් පියවර බලන්න හිටියොත් ඕන තැනක කවුරු කරත් මෙච්චරම තමයි වෙන්නේ. ඉතින් මේ පුංචි වෙනසක් වගේ වෙනුනට මේ මේ සෙල්ලම තමයි ඔය පටිච්චසමුප්පාදය කියලා පෙන්නලා දීලා තියෙන්නේ. මේ සෙල්ලමට තමයි ඔය ඉදප්පච්චයතාවය කියලා කියන්නේ. මේ ඇති කල්ලි මේ වන්නේ මේ නැති කල්ලි මේ නොවන්නේ මේ උපදිනකොට මේ උපදින්නේ මේ මැරෙනකොට මේ නැති වෙන්නේ කියලා පෙන්ලා දිර තියෙන යමක් දෙස ඉතාමත්ම සැලකිලි බලන්න හිටියොත් ඒ දේ අනිවාර්යයෙන්ම වෙන දෙයක් වඩටපත් වෙනවා. ඒ බවට හීන්දාටි දාන්න ගත්තොත් ඇඟ තහලවන්න ගත්තොත් බය වුණොත් භවනා කැඩලා කියලා හිතුවොත් ඒකට අපි කියනවා දුර්වච ගතිය අයෝනිසෝ මනසිකාර්ය, කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන දන්නේ නැති ගතිය. භාවනාව නම් හරි. හැබැයි මෙයා විජහාට දුවන ගිහිල්ලා සෙත් කවි කියවයි, බලි හරි, පිරිත් නූල් ගැට ගහයි අනේ හීනෙන් බය වුණයි. ඒ ධර්මයටම අපි සත්‍යයට බයයි. ඒ ධර්මයටම භාවනාව ඇත්තයි. ඒක දරන්න තරම් අපිට පෞරුෂත්වයක් නැහැ. ඒ පෞරුෂත්වේ නැති ගතියේ 100ට ගාණක් යන්නේ දුර්වච ගතිය. ඇති දේ ඇති හැටියට වාර්තා කරන්න බෑ. ඉතින් මේ සඳහා යම් බුදු කෙනෙක් නැත්නම් මේ ධාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ ගන්න ප්‍රයත්නයේද කියන්නේ දුද්දතන් දදාති දුක්ඛමං කමති දුක්කරං කරෝති කියක. අම්මට තාත්තට දෙන්න බැරි දෙයක් මේ දෙන්නේ. මොනම විශ්වවිද්‍යාලයකින්වත් දෙන්න බෑ. මොනම DVD එකක්වත් මොනම ටීචින් සිස්ටම් එකකින්වත් දෙන්න බැරි එකක් මේ දෙන නිසා දුද්දදන් දදාති කාටවත් දෙන්න බැරි දෙයක් දෙනවා. දුක් කරන් කරෝති යෝගාවචරයාගේව සහයෝගේ නැහැ. එයත් පිටපොට තමයි අදින්නේ. එයත් බයෙන් තමයි බලන්නේ මේක දිහා. දුක්ඛමං කමති පුදුමාකාරීව සීමක් යොසන්නවා. මේක නැවත නැවතත් කියන්නේ. නැවත නැවතත් කියන්නේ මොකද? Taman ජීවත් කරන්න ඕනේ මම මේක අල්ල ගන්නකොට මොන තරම් දුක් විඳද? මම අනිවාර්යෙන් බලාගෙන ගිය වෙන එකක් හම්බුනේ මේකයි ඒ මොකද අරමුණක් දෙස සාවධානව සතියෙන් බලාන හිටියොත් ඉස්සල්ලේ අරමුණේ අරමුණට ආවේනික පෞද්ගලික ලක්ෂණ පේන. ඒකෙන් දැනගත හැකි අරමුණට හිත ගියාද නැද්ද කියලා. ඒකට සමීප වෙන්න වෙන්න උත්සන්න වෙන්න වෙන්න ඒ අරමුණු අනුත් අරමුණත් එක්ක තියෙන සමාන ලක්ෂණ පොදු ලක්ෂණ පේන්න පටන් ගන්නවා. මේන්න මේ වෙනස දරා ගන්න බැරි නිසා තමයි අයිසෙක් නිව්ටන් ධර්මය නැත්නම් අයිසෙක් නිව්ටන් හොයාගත්ත භෞතික විද්‍යාව අයින්ස්ටයින් ගාට ආවට පස්සේ සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් පාටපත් උනේ අයින්ස්ටයින් කිව්වේ පෞද්ගලික වස්තුවල විස්තර. ඒකට භෞතික විද්‍යාව කිව්වා නමුත් අයිසෙක් නිව්ටන් අයින්ස්ටයින් කිව්වා මේ සියල්ලම ශක්තියකින් හටගත්ත දේවල් ඒක නැවත ශක්තියක් බාටපත් වෙච්චාම ඔක්කොම එකයි. එයාගේ E mc2 කියලා හදාගත්තේ සමීකරණයෙන් පස්සේ ඕනෙම වස්තුවක් හැදිච්ච ශක්තියෙන් වෙන වස්තුවක් හැදෙන්න පුළුවන්. අනිත්‍යයි. විපරිණාමයි. ඉතින් ඒක අද ඉගෙන ගන්න ළමයි අතර එහෙම නැත්නම් නවීන විද්‍යාව අල්ලන්නම බැරි උසස්ම දියුණු තැන. ඉතින් මේ විපස්සනාදී බුදුරජාන් වහන්සේ නොමිලේ දෙන්නේ මේක. ඔය විශ්වවිද්‍යාලේ ගිහලා දැන් පිටරට ගිහලා විශ්වවිද්‍යාලයක ළමෙක් දානවනම් අවුරුද්දට ලක්ෂ 40ක් විතර වියදම් කරනවා. ඒ වගේ අවුරුදු 3ක් විතර යනවා. හැබැයි ඔය ඔන්න ඔය ටික ඉගෙන ගන්න තමයි දඟලන්නේ. ඉතින් මෙහි භාවනා කරලා මේ පෞද්ගලික ලක්ෂණ බලාන ඉඳලා හොඳට ඒක සමීප වෙලා බැලුවොත් ඒ පෞද්ගලික ලක්ෂණේ පෞද්ගලික ලක්ෂණේ හැදිලා තියෙන ශක්තියෙන් වෙන ඕන දෙයක් හදන්න පුළුවන්. ආන්න ඒක තේරුම් ගත්ත දවසේ එයා විද්‍යාවේ ඉහළම විද්‍යාව. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ පෙන්වන විඥා උදපාදි ආලෝක උදපාදි පඤ්ඤා උදපාදි සිද්ධ වෙනවා. හැබැයි ඒක කියන්නේ මේ මේ බැලූ දේ මේ වෙනස් වෙනවා. ඒක බලන්න වැඩි කල් යන්න ඕනේ මේ අපේ තියෙන ඔලමුල ගතම නිසා සුවච නැති නිසා පේන දේ කියන්න දන්නේ නැති නිසා අපි පේන හැම දෙයක් එක්කම උරුට්ට වෙනවා. හැම දෙයක් එක්කම හැප්පෙනවා. ඇයි මෙහෙම වෙන්නේ මෙහෙම වෙන්නේ කියලා කියනවා. එතකොට ඒ දෝචස්ස කරන ගතිය සත්‍ය අපි කරා එන පාර අවුරුන. කවදා හෝ ඇතිදී ඇති හැටියට විස්තර කරන්න පටන් ගත්තට පස්සේ ඉන් ਸਰවඥාන්සේ අඳහන් කළා තියෙන මේ සතිය පිහිටෙවුවනම් අවුරුදු 7ක් වැඩිමේ කල්යයි කියලා. දැන් හතේව හතක් කරත් මේ කාරණේ තේරුම් ගත්තේ නැතුව නම් කොච්චර කල් යන්නද? කොච්චර කල් වටවලලේ යන්නද? ඒ හේතුව බුදුහාමුදුරන්ගේ දෝෂයක්වත් ධර්මයේ දෝෂයක්වත් මේ කිසි කෙනෙකුට මේක අවබෝධ කරගන්න තියෙන කුසලත් ඡන්දේ අඩුපාඩුවක්වත් නෙවෙයි. අපේ ජම්මාන්තරගත වෙලා තියෙන මේ ඇටුවම් බැහැගෙන තියෙන මේ දුර්වච ගතිය. ඇතිදේ ඇති හැටියට බලන්න දන්නෙත් නැහැ. ඇතිදේ ඇති හැටියට දැකලා කියන්න දන්නෙත් නැහැ. හැම වෙලාවෙම තෝරන. හැම වෙලාවෙම පෙරන. හැම වෙලාවෙම හලන. හැම වෙලාවෙම සල්ලාඩ කරනවා. ඉතින් සල්ලාඩ කරුවට පස්සේ ඉතුරු වෙන කුණු කන්දල් ටික හොඳ ටික ගිහිල්ලා නිසා කවදා හෝ කරලා කරලා කොටලා කොටලා ගිල්ලා කොට්ටු වුණා කේල් ගහනකොට බුදවස වගේ ඒ දකින අරමුණේ විස්තර ටික සුවචව කීකටුව කියන්න පුළුවන් වෙච්ච දවස් තියෙනවා අනේ මම මේක දැකලා කොච්චර කල්ද දැන්නේ කියන්න දන්නේ එදාට තමයි නඩු ඇහෙන්නේ ඒක නිසා අපි පිරිස හතර ගත්තොත් දෙන්නෙක් තුල නිවන් දැකීමේ හැකියාවේ වෙනසක් නැහැ. ඔක්කොටම සමානව තියෙනවා. නමුත් මේ යෝගේ යෙදෙන්න ඕනේ. අපි මේ නිහතමානීකත ඒකට මේ නිහතමානීකමට කියන්නේ ධර්ම ගෞරවය කියලා. බුදුජානන් වහන්සේත් බුදු වුණාට පස්සේ කල්පනා කරා මම ගුරුවරෙක් නැතුව ජීවත් වෙන්නේ කොහොඳ නැහැ. කවුද බලන්නේ කියලා බලනකොට මේ දසදහසක් වල කවුරක්වත් හිටියේ නැහැ. බුදුජානන් වහන්සේගේ ගුරු තරඳුර පිළිගන්න පුළුවන් තරම් ඊට වැඩි උතුමෙක්. නිසා උන්වහන්සේ ධර්මයේ ඉස්සරහින් තියාගත්තා ධර්ම ගෞරවයෙන්. ඒ නිසා අපි මේ කටයුතු කරන්නේ ධර්ම ගෞරවයෙන් මිස වෙන යට යටපත් කරන්න හදන ගතියක් නෙවෙයි. ඒ ධර්මයේ කෙරෙහි ඇති සුවචකතිය තමයි අපි වෙනස් කරන්නේ. වෙනස් කරන්න නම් අනිත්‍ය සංඥාව ගන්න නම් විවෘත භාවය ගන්න නම් යෝනිසමස්කාරය ගන්න නම් තමන්ගේ රුචර්ජ් කම්පෝදී පොඩ්ඩක් පැත්තකින් තියන්න. අමාරුම දේ ඒක මරණෙදිවත් බිම තියන්නේ. මරණෙදිත් ওই සුචර්ච කණ්ඩික තමයි අපි බැල්ලියක්ගේ බඩේ හරි ගැරන්ඩියක්ගේ බඩේ හරි උපද්දවන්න හේතු වෙලා තියෙන්නේ. මේ රුචර්ච කම්පෝදී බිම තියන්න බැරි නිසා. අපි දැන් මේ පණ තියෙද්දි පුළුවන් නම් අපිට ਸਰවචනාංශගේ අනුකම්පාව, කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙනවා. ඒක sannivedana වෙන්න පටන් ගන්නවා. ඒක නිසා මේ වෙනකොට ඒ ගුරුමි ස්වාමීන් වහන්සේ කියනවා කවදා හෝ අරමුණ හරියටියට බලන්න සහ අරමුණු බලලා හරියට වාර්තාගත කරන්න පටන් ගන්නකොටම ඉස්සල්ලාම තේරෙන භාවනා කරන එක්කනට මේ අද නම් වැඩේ හරි කියලා ඒකට ආයේ මේ ගුරුවරයෝ වෙලා සාතික දෙන්න ඕනේ නැහැ. Tamanටම තේරෙනවා මෙන්න මේකයි බලන්න ඕනේ. මෙන්න මේකයි කියන්න ඕනේ කියලා. එතකොට තේරෙනවා අනේ මෙච්චර කල් මේ සරල දේ, ඍජු දේ තේරුම් ගන්න කොච්චර කල් ගියාද? ඒකේ යාගේ පුද්ගලික දෝෂයක් හෝ අකමැත්තක් නිසා නෙවෙයි. දුර්වචක තියෙන නිසා. ඔලොමල ගතිය නිසා. ධර්ම ගෞරවය නැති නිසා ඒ නිසා එකම දෙයයි කියන්නේ මූලික උපදේශ පන්ති නැවත නැවත අහන්න. කමඨාන් සුද්ධ කිරීමේ වාර්තාව නැවත නැවත කියවන්න. නැවත නැවත කමඨාන් සුද්ධ කරන්නේ ඒකට ටික ටික ටික ටික තමන්ට ඒක තේරෙන්න පටන් අර ගන්නවා. මේ තිබුණට මේ තිබුණු දේ පෙළ ගස්ව ගන්න දැන් කොණ්ඩේ තිබුණට ඒක ගැට ලියලා සුද්ධ කරගන්න එපා. මොස්තරක් දාන්න ඉස්සෙල්ලා. ඉතින් ගැට තියෙද්දි ඔක මොස්තර දාන්න බෑනේ. ඉතින් ඒකට හිමීඩමිට පීර්ලා පීර්ලා පීර්ලා පීර්ලා ගැට අයින් කරගන්නවා. ඊට පස්සේ තමයි ඒකෙන් කොන්න පොස්තර දාන්නේ. ඒ වගේ අපි ළඟ තියෙන දැනුමේ අවුල් වෙච්ච එකාට කියනවා පෘතජ්ජනය කියලා, නිර්වුල් වෙච්ච කෙනාට කියනවා තථාගතයන් වහන්සේ කියලා. තථාගතයන් වහන්සේගේ මොනවත් අලුත් නැහැ. අර තියෙන ටික පීර්ලා පීර්ලා පිරිසුදු වෙලා. නිර්මල කියලා වචනේ පාවිච්චි කරනවා. අපි ළඟ තියෙන ඔක්කොම ගොමයි කිරි තේරම එක මල්ලේ දාගෙන කලවම් කරලා දෙන්නේ මේ පීරිල තමයි අපි මෙනෙහි කිරීම හරහා කරන්නේ මෙනෙහි කරන්න කරන්න කරන්න ඒ ඒ අරමුණේ වෙනස් ලකුණු පෞද්ගලික ලක්ෂණ දැනගන්නවා විශේෂයෙන්ම මූල කර්මස්ථානට සාපේක්ෂව තේරුම් ගන්න මේවා බලහින්නකොට වෙනස් වෙනවා ඒක මේ කාගවත් දෝෂයක් නෙවෙයි ඒක පෙන්වන්න තමයි ඕනෙලා තියෙන අනිත්‍යතාවය තමයි ඒකට මේ විවෘත ගතිය ඒකට මේ යෝනිසමංශකාරය ඒකට මේ සුවච ගතිය ඇතිකරන්ටයි බුදුහාමුදුරෝ සාරාංශික කල්පලක්ෂයක් වෙනුම් පොඩ්ඩලා තෙදක් ගත්තේ. අපි මේ ධන ගහන්නේ බුදුහාමුදුරෝ ඉස්සරහා. අපි මේ ධන ගහන්නේ බුදුහාමුදුරගේ ධර්මයේ ඉස්සරහා. උන්වහන්සේ ඒකට ලොකු කාලයක් ගත්ත අපින් වැඳුම් ගන්න තරම් සුදුස්සෙක් අරහත්ත්වයටපත් වෙන්න බුද්ධත්වයටපත් වෙන්න ඒක නිසා අපි යටත් වෙන්නේ පුද්ගලයෙකුට නෙවෙයි. ಗುಣ සම්භාරයකට. ඉතින් මේ යටත් වෙන කිනාට තමයි වැඳුම් පිදුම් ලැබෙන්නේ කියලා බුදුහාමුදුරෝ කියලා තියෙනවා. පූජකෝ ලබතේ පූජම් වන්දකෝ පටිවන්දනම් සක්කත්වා සක්කතෝ හෝති ධර්මයට සකස් කරලා වැඩ කරන එකන හැම කෙනා මෙයාට සකස් කරලා උදව් කරනවා ධර්මයට වඳින කෙනාට වැඳුම් ලැබෙනවා ධර්මයට පූජා කරන කෙනාට පූජා ලැබෙනවා ඒක නෛර්යානික ධර්මයක් ඒක නිසා අපිට මේ පූජා ලැබුම් ගන්න කියන කතාවක් නෙවෙයි අපි මේ නින්දාවටපත් වෙලා තියෙන්නේ අපි විශ්ින් ධර්මයට කළ යුතුයි ධර්ම කවුරුෙන් නැති නිසා ඒ දැනගෙන කරන එකක් නෙවෙයි මේ ඔලොමොල කම හරහා ෂටගතිය හරහා මායවි ගතිය හරහා මේ දුර්වච ගතිය නිසා සිද්ධ වෙන්නේ ඒ නිසා නිතරම නවකෙක් ආධුනිකෙක් විදිහට ඒ දුර්වච ගතිය පිළිබඳව අවදීන් ඉන්න නම් හොඳම පරිසරය තමයි යෝගාවචර පිළිසර අපි යෝගාචර පිටසක්කට හිටියත් අපි නිසා කාගාරේ හිට නරක වෙන්න පුළුවන්. ඒ වගේම ඒකේන අපිට මොනවත් නොකිරුවට අපිට යාගේ නතර නරකක් පේන්න පුළුවන්. ඉතින් එතකොට අපිට පුළුවන්කමක් තියෙනවා ගිහිල්ලා කියන්න මේ වැඩේ නිසා මට ඔබතුමාගේ හෝ ඔබතුමගේ හිත නරක වුණා නම් තමයි. ඔබතුමා හෝ ඔබතුමේ මේ දේ කරනකොට මට මෙහෙම හිතුණා කියලා අපිට කතා කරන්න පුළුවන් නෑ ඒකට වැඩිය ඥාතියෙකුට වැඩිය යෝගාවචරණ අතර. ඒක නිසා යෝගාවචරණ අතර තියෙන සමගිය තපසට ලොකු සුඛයක්. ඒක වෙන කිසිම සමාධියක් ගන්න බෑ. ඔය කොච්චර ලේනෑකම තිබුණත් නැදයින් අතර ඇත්තෙම නෑ. දියරෙද්දෙන් බෙල්ල කපනවා. යෝගාචර අතර එහෙම නෑ. තියෙනවනම් ඒකට යෝගාචර පිරිසක් කියලා කියන්නේත් නෑ. යෝගාචර පිරිසද තියෙන එකම නෑ පිරිසක් වගේ මේ ඥාතියින්ගේ ගලන රුධිරයට කියන්නේ අප්‍රමාදය කියලා. සතිය කියලා. සති රුධිරේ ගමන් කරන තාක්කල් අපි එකම පවුලකය වගේ එකම ප්‍රයත්නයක යෙදිලා ඉන්නවා. එතකොට අපිට එකිනෙකනාගේ හැමන හුළඟ පවා මේ ගමනට පහසුයි. ඒක ඒක මේ සමහර විටක ඒ බුරුම සානසි කියන්නේ ගොඩක් වෙලාවට මේ සංසාරෙන් ගෙන අප එකක් කියලා. ඒ සමාන ගතිය ඇති යටි එක තැනකට එකතුලා මේ කරන ප්‍රයත්නය අහම්බයක් නෙවෙයි. එදත් අපි එකතුලා කරන්න ඇති. ඒ ස්වාමීන් වහන්සේ එදා අපිට ක්‍රමවේදය හම්බුනේ නැහැ. අද ක්‍රමවේදය හම්බෙලා තියෙන නිසා අපි අද ඒ සෝච ගතිය ඇති කරගෙන ලොකු හිත් පරිවර්තනයකට ලෑස්තිලා ගියොත් අවසාන ඵලයේ කෝක වෙතත් ත්‍රිවිධ රත්නයේ ඉදිරි පිට මෙලෙක් වෙන හැටි ශ්‍රද්ධාව උපදවන හැටි කුසල ඡන්දය ඇති කරන හැටි අදිමොක්කේ ඇති කරන හැටි තේරුම් ගත්තට පස්සේ තේරෙන පටන් අර ගන්නවා ඒකෙන් Tamanට තිබෙන හැබෑ වෙනස. ඉතින් මේ විශේෂ භාගීය නැත්නම් හැබෑ වෙනසක් ඇති කරන ධර්ම දෙක කතා කරාට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඊගාව පාඩම් පන්තියට ප්‍රශ්නයක් අහනවා කතමේ ද්වේ ධම්මා දුප්පටි විච්ඡා අවබෝධ කරගන්න අමාරු නැත්නම් ගොඩක් වැහිලා තියෙන විනිවිදින්න බැරි ධර්ම දෙක මොකක්ද කියලා මේ ගත කරන ගමන් කරන මාර්ගය හරියට අපි හම්බ වෙනවා ගල් දොරක් ගල්ලෙනක් ඒක ඇතුලේ ධර්මයේ තියෙනවා ගල්ලෙනේ දොරපළු දෙකක් තියෙනවා හිර වෙලා අයින් කරගන්න බෑ. විනිවිදින්න බෑ. ආන්නේ වගේ මේ හරස් යන්න බැරි විනිවිදින්න බැරි දුප්පටි විච්ච ධර්ම දෙක මොනක්ද කියලා. ඒ ගැන කීයට මේ මේ සාරිපුත්‍ර සංස්කෘත ප්‍රශ්නේ. ඒකට සාරිපුත්‍ර සංස්කෘත උත්තරේ දෙන්නේ යෝති හේතු යෝච පච්චෝ සත්තාන සංකිලේසාය. මේ මිනිස්යාගේ හිත කෙලෙසෙන්න මොනවද හේතු වෙන්නේ මොනද ප්‍රත්‍ය වෙන්නේ කියලා කවදාකවත් ඒ මිනිසා දන්නේ නැහැ. එමන්ස හිතාගෙන ඉන්නවා නම් මෙන්න මේකෙන් තමයි කෙලසෙන්නේ කියලා ඇත්තටම බුදුහාමුදුරු කියන එකෙන් තමයි මනස සුද්ධ වෙන්නේ. නමුත් එයාගේ හිතාන තුන කෙලසෙන දක්න කියලා. ඒ වගේම අමාරුයි යෝච හේතු යෝචපත්‍යෝ සත්තාන විසුද්ධියා. මිනිස්සයා පිරිසුදු වෙන ධර්මය මොකද්ද? කෙලසෙන ධර්මය මොකද්ද කියලා හැම කෙනාටම නම් ආසාවක් තියෙනවා පිරිසුදු වෙන්න. හුඟක් මේ වගේ පිරිසක. නමුත් පිරිසුදු වෙන්න කියලා කරන්නේ අපිරිසුදු වෙන වැඩ. අපිරිසුදු වෙන්න කැමති නෑ. ඒ වුණාට අපිරිසුදු වෙන්න එපා කියලා කරන්නේ අපිරිසුදු වෙන්න ඕනේ වැඩ. ඒ තරමටම අපි ලද ලද හැම චිත්තක්ෂණයකම කරන හැම චේතනාවක්ම අපිට විරුද්ධව හිතෙනවා. අපිට එකම චිත් සාන්තියයි තියෙන්නේ චේතනා නොකරන වෙලාවේ පමණයි අපි කර්ම රැස් කරගන්නේ නැත්තේ ඒල තමයි ලොකුම කුසලයේ සිද්ධ වෙන්නේ නමුත් එතකොට අපි දන්නේත් නැහැ චේතනාවල් පහළ වෙන හැම වෙලාවකම පෑහෙන විශ්වාසකින් කියන්න පුළුවන් අකුසල රැස් වෙනවා මේක හැම චේතනාවක්ම පාපතරයි හැම චේතනාවක්ම අකුසල ධර්මයක්. නැත්නම් හැම චේතනාවක්ම සංසාරේ වඩනවා කිව්වට පස්සේ බර ගානකට මම දන්නවා හේත කොළ මදි වෙනවා ප්‍රශ්න අහලා ඉවර කරගන්න බැරි වෙනවා. මේ කොහොමද මේක නම් එහෙනම් මේ මේ කටිර පිංකම් කරන චේතනාව හොඳ නැද්ද? දඹතු යන්න තියෙන චේතන ගොඩක් චේතනා තියෙනවනේ කට්ටියට. නමුත් කට්ටියට මං කිව්වොත් මේ ප්‍රශ්නට ඔක්කොටම උත්තර වශයෙන් තබ්බේ සංඛාරා දුක්ඛා කිව්වම හැම චේතනාවකටම සංස්කාර කියන වචනේ පාවිච්චි කරනවා. සබ්බේ සංඛාරා දුක්ඛා. හැම සංස්කාර ධර්මයක්ම දුකක්. සංචේතනා සංඛාර පටිසංඛාර පටිසංචේතන කියන සමාන වචන. චේතනාව කියලා කියන්නේ සංස්කාර වලට හැම සංස්කාරයක්ම දුකක්. හැම සංස්කාරයක්ම අනිත්‍යයි. ඒ නිසා නිකමට හිතනද අපි භාවනා කර කර ඉන්න වෙලාවේදී පෞද්ගලික ලක්ෂණ සඳහා හෝ පොදු ලක්ෂණ අදහසින් හෝ ආනාපානි ඉස්සරහින් තියාගත්තා. ධානය ආනාපානි අලගිය මුලගිය ඔක්කොම බැලුවා. බල බල ඉන්නකොට ඔන්න ආශ්‍රව ප්‍රසාද දෙක අතර වෙනසක් අඩු වෙලා ආනාපානි කීකරු වෙලා নিকමට හිතනද මේ ආශ්‍රව ප්‍රසාද සම්පූර්ණයෙන්ම ගෙවිලා ගියා වගේ තුනී වෙලා ගිය වෙලාවක් ආවා. ඒ වෙලාවේදී දැන් ආස්වාද ප්‍රසවාස මෙනෙහි කරන චේතනාවක් නැහැ. ආස්වාද ප්‍රසාර දෙක අතර වෙනස බලන විතක්කේවත් නැහැ, ਵਿਚාරේවත් නැහැ. අන්නේ වෙලාවේදී මගේ දැන් තියෙන්නේ මේ අරමුණකට හිත දාලා අරමුණ ගෙවන් කිරීම හරහා දැන් චේතනා ගෙවන් වෙලා තියෙන්නේ මෙන්න මේක චේතනාවල් නැති සංස්කාර නැති චිත්තක්ෂණයක් මෙච්චරයි සුද්ධ චිත්තක්ෂණයක් සංසාරෙටම තියෙන්නේ. චේතනා සහිත හැම එකක්ම කර්ම. සංසාරේ අදිනවා. ඒ නිසා පුළුවන් නම් යම් කිසි කෙනෙකුට එක අරමුණකට වාංගු වෙලා ඒකම සතියට අරමුණු කරගෙන ඒ අරමුණ ගෙවෙන කම්ම ඒකේ ඔක්කොම පුංචි පුංචි වෙනස්කම් බලමින් දැක දැක දන දන ගෙවම් කරලා මේ ගෙවම් කරලා ඉන්න වෙලාවේදී යාච චේතනා යාච පත්නා යාච පනිදි චේතනාවක් හෝ ප්‍රනිදියක් හෝ ප්‍රාර්ථනාවක් හෝ එන්න දෙන්නේ නැතුව මේ ඇති කරගත්ත නිර්මල භාවයේ රැකගෙන ඉඳනනම් කුමද්ද කල යුත්තේ කියලා ඇහුවොත් යමක් නොකර ඉඳීම තමයි කල යුත්තේ. මේක මොනම කෙනෙකුටවත් අමාරු වේතු ගන්නලා දෙන්න. ඒ සබ්බ පාපස්ස අකරණම් කියලා සීළු බුදුරන් වහන්සේලා දේශනා කරන්නේ මේකයි කියලා බුදුරජාණන්සේ කියපු වචනේත් දාන්න. පවෙන් වෙන්වීම විතරයි මනුස්සයට කඩාවේ උප්පරීම කුසලය. මොන දේ කරන්න ගියත් අකුසල් වෙනවා. ඒ නිසා පවෙන් වෙන් වෙනවයි කියලා කියන්නේ චේතනාවන්ගෙන් වෙන්වීම, අදිෂ්ඨානයන්ගෙන් වෙන්වීම, සංස්කාරයන්ගෙන් වෙන්වීම කියලා බුදුජානන් වහන්සේ මේ පෙන්නන කාරණාව ගෘහ ජීවිතය ගත කරන අමුදනුවන් රකින්න යුතුයකම් සම්භාර ඇති කෙනෙකුට ඒක හිතා ගන්න බෑ ඒක ඒ තරම්ම කඩුවක් ගිරිනා වගේ අමාරු දෙයක්. නමුත් භාවනා කරන්න ආවට පස්සේ මේක කැමතුණක් කැමතුණක් සමහරලාට මේකට අපි පත් වෙනවා පත් කරනවා ඉතින් ඒ විදිහට ඒ විදිහට අරමුණ දිහා බලන අරමුණ ක්‍රමයෙන් ගිවම් කරන ගිවම් කරන ගිවම් කරන යනකොට අපේ හිත කොච්චර ඒකට අකමැතිද කියනවනම් එක්ක හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා නැත්නම් හිත නින්දට වැටෙනවා අර උපයාගත්ත සංස්කාර නැති චේතනා නැති තන හෝ මේ විසුද්ධියකට වැටිලා තියෙන්නේ මේ කෙලෙස් මේ දිවස් තුල තියලා ඉන්න උඹට මොන මර නිදිද කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. ඒ වගේ මේ ලස්සන පාරක් යනකොට හිත නින්දට වැටෙනවායි කියන්නේ අපේ හිත කොච්චර මේ සද්ධර්මයට අකමැතිද කියලා පෙන්වනවා. මේ පාරේ යනකොට නිදිමත වෙනවා, කම්මැලි වෙනවා, හයියෙන් හුස්ම ගන්න හිතෙනවා. විවිධාකාර දේවල් වලට අපි ඇදබැඳ තියාගෙන ඉන්නේ මේ වෙලාවේදී යමක් නොකර සිටීමයි කල යුත්තේ කියන එක එතන සබ්බපාපස්සාකරණම් කියන එකයි කලියුත් කියන එක ලක්ෂ කෝටි වාරයක් කිව්වත් අපි අර tempat එක නෙවෙට මොනවා හරි දෙයකින් චේතනා ඇති කරගන්නවා. ඉතින් කී හැරයක් කී දහා කී වාරයක් කරලාද ඒ චේතනා ඇති නොකර ඉන්නේ ඒක අමාරුයි. අමාරුයි ඒක තමයි ਸਰවචනාංශේ බුදු වෙච්ච ගමන් ඒ පළවෙනි උදාන ගාතාවෙදිම කියනවා අනේක ಜಾති සංසාරං සන්දහා විසං අනිබ්බිසං ගහකාරං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පන මම මේ ගිය හදන වඩුව හොය හොය ಜಾති සංසාරේ කොට කල්ලවිද්දා මට මේක අලුුණේ නැහැ ඊට පස්සේ උන්වහන්සේ දැන් මේ ඉතිහාසය දැන් අලුත් එක කියනවා ඒ ගහකාරන් දිට්ටෝ සිමන්ගේ හදන එක දැක්කා. පුණගේ යන්න කාසිතෝ ඊට පස්සේ ගෙවල් හදන්න දෙන්න එපා. විසංකාරගතං චිත්තම් මගේ හිත සංස්කාර නැහැ ඊට පස්සේ. මගේ හිතේ චේතනා නැහැ ඊට පස්සේ. මගේ හිතේ නැහැ ප්‍රාර්ථනා ඊට පස්සේ. සංස්කාරයන්ගෙන් තොර හිත. මේ සංස්කාරයන්ගෙන් තොර හිත පත් වෙන්නේ නැති එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. පත් වුණාට පස්සේ මේක තමයි භාවනාවෙන් බලාපොරොත්තු වෙන උත්තරම දේ කියලා යෝගාවචරය දන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒකට පත් වෙනකොට බය වෙනවා. හිඳාඩි දාන. එක්ක නින්දට වැටෙනවා. එක්ක තලුවක සල්ලා නැගිටලා යනවා. ඒක නිසා මේ අරමුණ ගෙවන් වේගන යන්න යන්න යන්න චේතනා විරහිතව ස්වභාවික ක්ෂය වීමකට මේ පත්ලා තියෙන්නේ ස්වභාවික වැය වීමකට පත්ලා තියෙන්නේ ස්වභාවික නිරෝධයකට පත්ලා තියෙන්නේ මට මේක බාධා නොකර හේමම ගිවන් වෙන්න අරින්න මම මොකද කරන්න ඕනේ කියලා හුවත් කියන්නේ මොකවත් කරන්නේ නැතු නිකන් ඉන්න කියන. එnde එnde ඒකට තමයි තේරෙනවා චේතනා විරහිතව අචේතනික නැත්තම් විසංකාර තැනකට හිතපත් වෙනවා. හැබැයි සම්පූර්ණ අහඹු තැනක් ඒක. කවදාකවත් ගියේ නැති තැනක්. නూరు තැනක්, නුපුරුදු තැනක්, ගුඩ තැනක්, මායාකාරී තැනක් විදිහට පේනවා. ඉතින් අපි එක්ක ඇස් දෙක අරිනවා එහෙම නැත්නම් හයියෙන් හුස්ම ගන්නවා ඒකල අර පළරන පුරුදු කක්ක වලට ඔළුව දාගන්න. අර පිරිසිදු වතුරේ ඉඳලා බෑදිදී ඉඳලා බොරදියට පයි. කුඩල කොට්ටේ අරන් තිබ්බට පස්සේ පෙරලා ගිලා තෙතමනේට අඳුරට යනවා වගේ නැවත නැවතත් ලක්ෂ වාරයක් මේ පිසුද්ධිය ඇති කරන ධර්ම මේකයි කෙලෙසෙන ධර්ම ඇති කරන ධර්ම මේකයි කියලා මේ දේ තේරුම් ගන්න යෝගාවචරයට අමාරුයි. ඒක දුප්පටි විඥායි. මේ මොනවත් නැතුව චේතනත් කරන්නේ නැතුව ඉන්න එක තමයි ලොකුම පිංකම කියලා. ඒක තමයි බුදුහාමුදුරට දෙන්න ඕනේ පාඩම. නමුත් යෝගාවචරය ඒකට යන්නේ කරලා කරලා කරලා බැරිම වෙච්ච තැනට. එතකම්ම මොනව හරි කරනවා. ඒක නිසා ਸਰවඥාන්සිය දේතානුපස්සන වගේ සූත්‍ර සඳහන් කරලා තියෙනවා. මේ පෘථග්ජනයට මේ ආර්යයන් වහන්සේලා පෙන්ලා දෙන්න හදන දේ මේ මෙහෙම එකක් තියෙනවා චේතනා කරනත ඉන්න පුළුවන්. එතෙන් ගියාට පස්සේ මෙහෙම ඉන්න කියලා මොනම තාලෙන්වත් කිව්වට පිළිගන්නේ නැහැ කියලා. ආර්යයන් වහන්සේලා ඇතයි කියන මේ දේ පෘථග්ජනය නැතයිමයි කියලා කියන්නේ. පෘථග්ජනය නැතයි කියන මේ දේ ආර්යයන් වහන්සේලා ඇතයි කියලා කියන්නේ නිසා පෘථග්ජනයන් සහ ආර්යයන් වහන්සේලා ජීවත් වෙන්නේ භාෂා දෙකක ලෝක දෙකක. ඒක නිසා භාවනා කරනකොට අර වගේ ආනාපාන පුද්ගලික ලක්ෂණ දැකලා ඒක හොඳට විවෘතව තියලා අනිත්‍යට ඉඩ තියලා ඒ දකින දකින දේ වාර්තා කරන එක වෙනස් වුණත් කමක් නැහැ. ආශ්‍රව ප්‍රසාද දෙක සම වුණත් කමක් නැහැ. මම මේක හේම දිකට ගෙවම් කරන්න යනෝනන්නේ ගෙවම් කිරීම කියන්නේ කෙලස් ගෙවම් කිරීමක් කියලා හිතාගන්න. කෙලස් ගෙවම් වෙන්න වෙන්න යන්නේ විසුද්ධියකට කියලා දැනගත්තොත් ඒ සඳහා යෝගාවචරයක් කළ යුත්තේ යමක් නොකර ඉන්නේ. ඒකට අපි පట్టල වාඩි වෙන්නේ ඉස්සල්ලාම. වාඩි වෙලා ඒ වෙලාවේදී හැල හැප්පෙන්න යන්න එපා. එතකොට චේතනා පහළ වෙනවා. ඒ නිසා එහෙම යන්නයි. හරියට නැලවිලි කවි කියනකොට කකුල් දෙකේ පුන්නන බබෙක් බබා නිදා ගන්නවා නම් එහිමීට මෙන්න නැලවිලි කවි අඩු කරලා කකුල් දෙක එහිමීට ඈත් කරපම් බබා දොයි. ඒ වෙලාවේ හැලහප්පන්න යන්න හොඳ නැහැ. අපි දැනග අම්මා දැනගන්නකොට දැන් මේ නැලවිලි කවියට බබා නැලුණා. බබා දොයි එහෙම බබා දොයි කරන්න අරින්න ඕනේ. මේ මේ කාරණේ හරි ගැඹුරු. මොකද අපි පින් කරනවා කියලා යම් දෙයක් මෙතෙක් කල් කරලා තියෙනවා නම් මම දන්නවා මම කියලා බැනුම් අහනවා කියලා මොකද කරන්නේ? කරලා තියෙන හරියක් කරලා තියෙන ගොංකා. පින්කම් කරනවායි කියලා කරලා තියෙන හරියක් කරලා තියෙන ගොංකම් බුදුරජාණන් කියලා තියෙන උපරිම පින්කම තමයි මේ වගේ සංස්කාර ගෙවන් වෙන වෙලාවේදී යමක් නොකර නොසැලී අන්නර විසංඛාර හිතට යන්න ඉඩ ඇරලා බලාගෙන ඉන්න පුළුවන් නම් මේකට කියනවා අකිරියෙන් සම්පාදනය කරනවා කියලා. සියල්ල සම්පාදනය කරන්නේ යමක් නොකර සිටීමෙන්. පිළිසිල ඔක්කොම පෙළ ගස්සලා තියලා ධර්මයට ඉඩ දෙනවා. ඉතින් මේ අකිරියෙන් සම්පාදනය කිරීම නැත්නම් අකිරිය හිතක් සම්පාදනය කරන්නේ අකිරියෙන්මයි ඒ සඳහා කරන්න තියෙන අපි ලෝකයක් අල්ලන්න එපා ඒක අරමුණක් අල්ලන්න. අරමුණ හොඳට විස්තර සහිතව බලන්න. එතකොට නම් ඒක ලඟ වෙනවා, ලොකු වෙනවා, විෂද වෙනවා වගේ පේනවා. මොකද ටික වෙලාවකින් ඒක අවචාවට ගිහිල්ලා ඒක නැති වෙලා යනවා. නැති වෙන වෙලාවේදී යන්න යෝගාවචර ගතිය පේනවා. සම්පූර්ණේ නැතිවීම 100%ක්ම වෙනකන් කිසිම චේතනාවක් පහළ කරන්නේ නැතුව අඩු ගන්න කියනවා මෙනෙහි කිරීමක්වත් නොකර සංස්කරණය කරන්නේ නැතුව එහෙම ගෙවන් වෙන හැටි බලන්න යන්න පුළුවන් නම් එක අරමුණක දැක්කනවා මේ සංසිද්ධිය ඒක මුළු ජීවිතේම හැබැයි වෙනසක් වෙනවා. ඒක සාරිපුත්‍ර සංසඳහන් කරනවා. යෝගේ විසුද්ධියට යන මාර්ගය මේකය කෙලසීමට යන මාර්ගය මේකේ කියලා මේ දෙක වෙන් කරලා අඳුරගන්න එක අමාරුයි. අපි කෙලසෙන හැම එකක්ම විසුද්ධියක් කියලා හිතනවා. හැම විසුද්ධියක්ම කෙලසෙනවායි කියලා හිතනවා. ඒක ආයත් යන්නේ අර යෝන්සුමංස්කාරය අංසුමංස්කාරය. ඒ නිසා අපි මෙතෙක් කල් දැනගෙන හිටියන යමක් ඒ සෑම දැනීමක්ම මේ නිවන් මාර්ග ගමනට අත්දැකීමට බලනකොට අරියාදුවට හිටලා තියෙනවා. අත්දැකීම ওই කිසිම ධර්මයක ඥානයක රඳාපවතින දෙයක් නෙවෙයි. අපි මේ භාවනාදී සතියදී කරන්න පුළුවන් තරම් අත්දැකීමට තැන දීලා අර ඥානයක් තියෙනවා අපි ඒක පාවිච්චි කරන එක තව කෙනෙක් එක්ක ධර්මයේ හදා බෙදා ගන්න විතරක් නමුත් හැම වෙලාවෙම ඒ ප්‍රත්‍යක්ෂයට නැත්නම් සතිපට්ඨානයට මුල් තැන දුන්නොත් මේ වෙන අත්තරදි ටික හරහා දවසක තමයි තේරෙන්න පුළුවන් මේක තමයි විසුද්ධියට යන මාර්ගය මේක තමයි කෙලෙසීමට යන මාර්ගය කියලා. හැබැයි ඒක තේරුම් ගත්තයි කියමු කවුරු හරි. ඒක වේවා කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. කියලා දෙන්න කී දාස නම් අලි අමාරුක වැඩ. මෙලෝ එක එක්කත් කවදාවත් කැමති නැහැ ඒක අහන්න. හැම කිනාම කැමති Taman දන්න ඔලොමලකම තකතිරුකම සත්‍ය වශයෙන් තියාගෙන ඒක විකුණ විකුණ ජීවත් වෙන්න කවදාකවත් කැමති නැහැ සත්‍ය අහන්න. ඒ නිසා උංගාවක්ම අමාරු දෙය තමයි මේක තේරුම් ගන්න එක අමාරු නෑ කියන එක නෙවෙයි මම මේ කියන්නේ. තේරුම් ගත්තට පස්සේ තව කාටද කියන එක. ඒකයි සරුවචනාංශේ නිවන් දැක්කට පස්සේ බුදු වුණාට පස්සේ බණ නොකියන්න තීන්දුව කරා. කවුරක්වත් ලැස්ති ඒ තරම්ම ගැඹුරුයි. ඒ නිසා උත්සාහකරනද ධර්මයේ තියෙනවා වැස්ස වහිනවා Tamange වාදනෙන් එළියෙන් දෙන ඒකට එළිය වතුර පිරෙනවා. ගේ ඇතුලේ තියාගෙන ඉන්න හරියන්නේ නැහැ. ගේ ඇතුලේ තියාගෙන ඉන්න ඔලොමොල කම කියලා කියන්නේ. එහෙම නැත්නම් දුර්වචස් ගතිය කියලා කියන්නේ. එළියට දෙන්න. ඊට පස්සේ වෙන දෙයට ඉඩ දෙන්න. ධර්මේ නාමයෙන්, බුදු නාමයෙන්, සංඝයාගේ නාමයෙන්, සීලේ නාමයෙන් ඒකට ධර්මයේ මේ වැඩේ කරලා දෙන්න. එතකොට නම් කියකි දවස් 7න් කොන්ත්‍රාත් එක අත්සන් කරන්න පුළුවන් ෆුල් කොන්ට්‍රැක්ට් සයින් කරන්න පුළුවන් මේ වැඩේ වෙනවයි කියලා. මේ දන්න අත්‍ය දන්න ඇත්ත මේ gederin ගෙනාපු ධර්ම තියාන ඉන්න කට්ටියට ඒක අලි අපහසුවකටපත් වෙනවා. මොකද මේ මේක බිම තියාගන්න බැරිකම තියෙනවා. ඒක නිසා ඒක සාරිපුත්‍ර සංසදාන් කරන දුර්වච ධර්ම සහ එහෙම නැත්නම් විශේෂ භාගී හාන භාගී වශයෙන් පෙන්ලා දැන් පෙන්නනවා විනිවිද දකින්න බැරි දේ මොකද්ද? අපි හිතානේ ඉන්න හැම විසුද්ධි ධර්මයක්ම බලාගෙන ගියාම කෙලසන ධර්ම. හැම කෙලසන ධර්මයක් අපිට දැන් පේන්නේ හැම විසුද්ධි ධර්මයක් අපිට දැන් පේන්නේ කෙලසන ධර්ම වගේ. අන්න වෙනස තමයි ආර්ය ලෝකේ සහ පෘථග්ජන ලෝකේ තියෙන එක එකම ජීවිතයක් තුළ මේ ජීවිතයෙන් සාක්ෂාත් කර ගන්න පුළුවන්. විශේෂ කර ගැනීමේ ශක්තිය වෙනස අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා. කිරු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා